අසරණ නොවි සරණක් ලබා දෙන ධර්ම වාසිය. ඉතින් යනු අද අපිට ධර්ම දේශනාදී හම්බෙන එක සඳහන් වෙන අවසාන අංකය ප්‍රඥාවන්ත වීම කියන පඤ්ඤාවතෝ කියන පදේ. ඉතින් මෙතෙන්ට එනකොට හොඳටම පැහැදිලි වෙනවා කලින් සඳහන් කරන දේවත් එක්ක ගලපලා බලනකොට සිල්වන්ත වීම බෞසුත වීම, කල්යාණ මිත්‍ර ආශ්‍රය, සුවචකී කරුකම, ධර්මවාදී, ධර්මකාමී ගති වගේ කියන දේවල් එක බලනකොට ඒ ಗುಣ සීලය නිසා හෝ සමතේ නිසා හෝ විපස්සනා නිසා හෝ කොයි එකමුත් මේ පඤ්ඤාවතෝ කියන එකට එනකොට සුද්ධ වශයෙන්ම විපස්සනාවමයි. ප්‍රඥා භාවනා කියලා සඳහන් කරන විපස්සනා භාවනාව. ඉතින් එතකොට අර මුඩින් මුඩින් කියාපු ඒ කරුණු නිසා මේ ප්‍රඥාව හට ගන්නවද එහෙම නැත්නම් මේ ප්‍රඥාව නිසා නිවන හට ගන්නවාද කියලා මේ ප්‍රඥාව කියන්නේ හේතුවක්ද ඵලයක්ද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. ඒ දෙකේම අනුව බැලුවත් නාථ කරන බවක් වෙන්න නම් ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ දී ඇති සාක්ෂියක් වෙන්න ඕනේ. දී ඇති සාධකයක් වෙන්න ඕනේ ප්‍රඥාවන්ත කම. නමුත් ඒ කියන ප්‍රඥාව ලෞකික ප්‍රඥාවක්වත් එහෙම නැත්නම් මේ භෞසුත භාවයෙන් වගේ ලැබෙන සුතමේ ඥානයක්වත් නෙමෙයි උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ කියනකොට පැහැදිලිවම උද්‍යප්පේ ඥානයේ මට්ටමටපත් වෙච්ච විපස්සනා පඤ්ඤාවක් බව පේන්නේ. ඉතින් ඒක යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය අයාලේ නොගිහින් නාත කරන භාවයට සසරණ භාවයට පත් කරන්න අවශ්‍යතාවයක්. නමුත් ඒක උප්පත්තියෙන් ලැබෙන දෙයක් කියලා හිතන්න අමාරුයි. ඒ විරුද්ධ මාර්ගයේ වගේ පොත්වල සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්ඛු සෝ ඉමං විජටේ ජටං කියලා සර්වචනාංශේ ඒ සංසාර ගැටේ නැත්නම් මේ සංසාර වටේ පටලවිල්ල ලියන හැටි සඳහන් කරන්නේ සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ සපඤ්ඤ කියලා කියන පදයක් තියෙනවා ප්‍රඥාව සහිත කියලා. සීලේ පිහිටියා වූ සීලේ ප්‍රතිෂ්ඨාව ලැබුවා වූ ප්‍රඥාවන්ත මිනිසයා. සීලේ ප්‍රතිත්තාය නරෝ සමන්නෝ චිත්තං පඤ්ඤංච භාවය. චිත්ත භාවනා ප්‍රඥා භාවනා දෙක වඩනවා. ආතාපි නිපකෝ භික්ඛු. ඒ ආතාප වීර්ය සහිත වූ නිපක ප්‍රඥාවෙන් යුක්ත වූ භික්ෂුව මේ සංසාර ගැටේ ලියනවා කියනකොට සීලේ පිහිටපු ප්‍රඥාවන්ත මනුස්සයා කියන කරත් ප්‍රඥාවක් කතා කරනවා. චිත්ත භාවනා ප්‍රඥා භාවනා කරනවා කියනකොටත් ප්‍රඥාවක් කතා කරනවා. ආතාපි නිපකෝ භික්ඛු කියනකොටත් නිපක ප්‍රඥාවක් ගැන කතා කරනවා. ඉතින් ඒකෙදී ඒ සීලේ ප්‍රතිත්ථාය නරෝ සපඤ්ඤෝ කින්තනේ ප්‍රඥාව සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ uppatti ප්‍රඥා. සහජයෙන් උපම් ප්‍රඥාව. ඒක අපි එක එකනාගේ සමාන නැහැ. ඒක එකනා ගෙන ආපු ඥානගතව නැත්නම් අපි කියන ධර්මානුකූලව බලනකොට <clears throat> කියනා වූ උපනිෂේ සම්පත් වල හැටියට අපි අපේ ප්‍රඥාව වෙනස්. <clears throat> ඊගාවට කියනවා භාවිත චිත්ත භාවනා ප්‍රඥා භාවනා නිසා ඇති කරගන්නා වූ ප්‍රඥාවක් විපස්සනා ඥාන එහෙම නැත්නම් සමත වශයෙන් ඇතිවෙනා වූ කුබ්බේ නිවාසානුස්සති වගේ ඥාන ඒක උත්සාහයෙන් වීර්යයෙන් වඩා ගත යුතු ඥාන. ධර්මානුකූලව ජීවිතගත කිරීමෙන් ලැබිය යුතු ඥාන ඒකත් අර උත්පත්ති ප්‍රඥාවට ආධාරයක් උත්පත්ති ප්‍රඥාට අලංකාරයක් ධජයක් කොඩියක් වගේ වෙනවා. ඊගාට තියෙනවා නිප්පක පඤ්ඤා කියලා එකක් පාටිහාරීය පඤ්ඤා වැඩ කිරීමෙන් ඇති කර ගන්නා වූ සූරකම් ශිල්පීය ඥාන එනි වගේ ඥාන තුනක් මිනිස්සෙකේ ඉදීමට අවශ්‍ය මෙතනදී මේ මේ නාට කරන ධර්මයක් වශයෙන් මෙතන සඳහන් කරන්නේ උප්පත්ති ප්‍රඥාව නෙවෙයි. ඒ වාගේම විවිධ ශිල්පීන් විවිධ ශිල්ප විවිධ වෘත්තීන් වලින් ලැබෙන අත්දැකීමේ ප්‍රඥාවක් නෙවෙයි භාවනා කිරීමෙන් ලැබෙන ප්‍රඥාව කියන එක දනවණ්ඩයි අතනේ උදයත්ත ගාමිනී පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනී. ආර්යයන් වහන්සේලාගේ තියෙනා වූ නිර්වේදයේ පිණිස පවතිනා වූ නැත්නම් මේ නිබ්බිදාවට යන්නා වූ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනී. දුක ගෙවන් කිරීමට හේතු වෙන්නා වූ ප්‍රඥාවක් කතා කරනවා. ඉතින් ඒ නිසා ඒ ටික නම් හම්බ වෙන්නේ භාවනාවෙන්මයි විපස්සනා භාවනාවෙන්මයි කියලා අරසකාරීව ප්‍රකාශ කරා. ඉතින් එතකොට විපස්සනා භාවනාවෙන් ලැබෙන ප්‍රඥාවෙන් තමයි මිනිස්සෙකුට නාත කරන භාවයක් ලැබෙන්නේ. එහෙම නැත්නම් අනාතයි. කියano බලනකොට විපස්සනා ඥාන වඩන ඔක්කොටම විපස්සනා කරන ඔක්කොටම ඥාන ලැබෙනවාමත් නෙවෙයි. විපස්සනා කියන්නේ බොහෝම දුෂ්කර කෘත්‍යයක්. හැම කෙනාටම ලැබෙන්නේ. ඒක කෝක වේතත් කරන්නේත් බොහෝම සුළු ගන්න. ඒ අනුව බලනකොට ඒ සාමාන්‍ය ලෝකයට පොදුවේ කියන්න පුළුවන් අනාතයි අසරණයි. සිළු සත්වයෝ මෙන්න මේ අනාත භාවය නිසායි මේ අසරණ භාවය නිසායි විවිධ සිල් පහදාරන. මේ විවිධ ඥාන වඩන්නේ, විවිධ මුදල් එකතු කරන්නේ, විවිධ ඥාතීන් ඇති කරන්නේ, විවිධ සමිති සමාගම් ඇති කරන්නේ, විවිධ විවස්ථාවල් ඇති කරන්නේ රාජ්‍ය පාලන ක්‍රම, දේශපාලන න්‍යායවල ආර්ථික සමීකරණ සමාජික පද්ධති සේරම හදාගන්නේ මේ අසරණකම අනාථකම නැති කරන්නයි. නමුත් ඒක ආර්යයන් වහන්සේලා ඒක ඒක එච්චරම ශක්ති සම්පන්න වැඩක් විදිහට බාරගන්නේ ඌව නරක දේවල් නෙවෙයි. නමුත් ওই හිතන දේ ඒ හිතන බලාපොරොත්තු කවදාකවත් ඉෂ්ට වෙන්නේ අනිවාර්යයෙන්ම සුන් වෙනවාමයි බලාපොරොත්තු සුන් වෙනවාමයි. ඉන්නේ එවැනි ජීවිත දර්ශනයක් එවැනි සමාජ විග්‍රහයකට පස්සේ සරුවචන් වහන්සේ තමන් වහන්සේගේ අතිවිශිෂ්ට වූ ඒ සර්වඥතා ඥාණයෙන් මේ එවැනි අනික්කය කියන අනාථ කරන අනිත්‍ය කියන නාථ කරන ධර්මයන් පහත් කරලා සලකලා ආර්ය වූ ග්‍රාම්‍ය වූ ලාමක වූ දෙයක් විදිහට සලකලා උන්වහන්සේ ඉදිරිපත් කරන නාථ කරන ධර්ම වල අවසාන මුදුන් කෙලවර තමයි ප්‍රඥා. ඉතින් ඒකෙදී හිතා ගන්න පුළුවන් ඒක ලැබුතොත් ලැබෙන්නේ මේ විපස්සනා භාවනා කරන ගන්න පමණයි. මේ විපස්සනා භාවනාවත් අපි කලින් වතාවක මතක් කරගත්තා වගේ ලංකාවේ ශාසනයේ ඉතිහාසයේ බෞද්ධ ඉතිහාසයේ දිහා බලනකොට දැන් අපුරින් අවුරුදු 2551ක් විතර පැනලානේ. ඒදී 1500ක් විතර කල් යනකම් යම් ප්‍රමාණයකට එක දිගට ඒක තන්තුවක් වගේ නූලක් වගේ ප්‍රවේණියක් වගේ පැවිදිලා තියෙනවා. ඊට පස්සේ ඊටමත් මාස මේ අවාසනාවන්ත විදිහට මේ විපස්සනා ඥාන ක්‍රමයෙන් ක්‍රමයෙන් ගිලිහියන් පටන් ගන්නවා. ගිලි යන ගිහිල්ලා මේ මෑත කාලේ පහළ වෙච්ච පඬිවරුන්ගේ ගැඹුරින් සලකා බලන වේ කාලේ එනකොට දැනට අවුරුදු 50කට 60ක් විතර ඉස්සර යනකොට විපස්සනාවක් නැත්තටම නැති තැනටපත් වෙලා මොන්නම ක්‍රමයකින්වත් පොතකවත් පතකවත් ගුරුවරයෙක්වත් සජීවී પરම්පරාවක්වත් නැති තැනටපත් වෙලා හරිම ජාතිය වශයෙන් අපි අසරණ වෙච්චි අනාථ වෙච්චි තැනටපත් වෙලා තියෙනවා. ওই කාලෙදී තමයි අපිට මේ නිදහස ලැබීම 1948 දී ඊට පස්සේ ඇති වෙච්ච මේ බුද්ධ ජයන්ති පුනරුදය පෙළ ගැහිගෙන ඇවිල්ලා ලංකාවේ උද්ධාගමේ යම් ප්‍රමාණයකට ගමන් ගානේ පන්සලක් උපසම්පදා භික්ෂුන් වහන්සේලා ත්‍රිපිටකය එතනින් ගියාම බයක් සැකක් නැතුව වන්දනාවක් පූජාවක් කරගන්න පුළුවන් ශක්තිය ආදි වශයෙන් මේ බෞද්ධ කටයුතු වලට අපිට මූලික අයිතිවාසිකම් දිනුවේ ඒ දිනුවත් මේ විපස්සනාව නැගී හිටීම සිදු වුණේ ඒ වගේ සෑහෙන ස්ථිරතාවයක් ආවට පස්සේ. ඒක තමයි ස්වභාවය ඒකයි මේ විපස්සනා කියන එක එහෙම අතන මෙතන පැලවෙන එකක් නෙවෙයි. ඒකට විශාල පදනමක් අවශ්‍යයි. බෞද්ධ සංස්කෘතික පදනමක් අවශ්‍යයි, ආර්ථික පදනමක් අවශ්‍යයි. මිනිසුන්ගේ හිත එකලස් වෙන්න අවශ්‍යයි. ආන් එහෙම වෙනකොට තමයි මේ විපස්සනා කියන එක නැවත පළපදියම් වෙන්න තරම් මේ ධර්මද්වීපය තෙදවන්ත වුණා. මේ අපවත්ති නායක සාන්තේ লীලා තියෙන පොතක් විදර්ශනා පරපුරතික. ඒකට හේතු වෙලා තියෙන්නේ උන්වහන්සේට ඒ කල්යාණ යෝගාශ්‍රම සංස්ථාව ඇතිකරන්න හේතු වෙච්ච කඩවැද්දුවේ පන්දි ස්වාමීන් වහන්සේ ආරාධනාවක් කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ මේ විදර්ශනාව නැතිව හොඳටම නැතිව කාලේ උභවහන්සේ විතර මේක හොයපු කෙනෙක් මම දන්නේ නැහැ. මේ හොයන කාලේ උභවහන්සේ බොහෝමත්ම හැම තැනකම ගිහිලා පොත්පත් කළු පිරිමැදියම් කරලා බල බලා ගුරුවරු ආශ්‍රය කර කර පුළුවන් තරම් මහන්සි මේ කටයුතු කරා. ඒ කාලේ බොහොම සුන්දර මතකයක් අපට. එනිසා ඔබ වහන්සේ ඒ ටික ලේඛනගත කරුවොත් හොඳයි කියලා. ඊට පස්සේ බාකි පන්සංශයක අපේ නීතික ලේඛක නායක හම්බුනේ ස්වාමීන් වහන්සේ විදර්ශනා පරපුර කියලා ඒක ලියලා තියෙනවා. ඒකේ එවකට තිබිච්ච ඉරිලා ගිය පුස්කොළපක් සේරම කියවලා. ඉතින් ගියාම කට වචන වල තිබුණු ක්‍රම සේරම එකතු කරලා ඉස්සලා සංග්‍රහයක් කරලා සංග්‍රහයක් කරලා ඒක නිකන් මේ නටබුන් කොට එකතු කරලා බලනකොට මොන විදිය කොට නැගිල්ලක් තිබුණාද කියලා හිතා ගන්න බැරි තරම් පුංචි අතන මෙතෙන් කැලි ටිකක් විතර හම්බෙලා තියෙනවා ඊට පස්සේ උන්වහන්සේ ගවේෂණය කරගෙන ඉන්නකොට තමයි ඔය ගුරුම ස්වාමීන් වහන්සේලා රුවන්ගිරි කන්ද දනම කන්දට වැඩම කරලා උන්වහන්සේට අවස්ථාවක් හම්බෙලා තියෙනවා ඒ ස්වාමීන් වහන්සේලට භාවනා කරන්න එතකොට ඒ සීලය පිළිබඳව උන්වහන්සේ ශක්ති ප්‍රමාණය තම තමන්ගේ තමන්ගේ සීලය පිළිටුවාගෙන සමතපැත් වෙනුත් පුළුවන් ප්‍රමාණයට ඒක හදාගෙන කවදාමට මේ විපස්සනාවක් ලැබේදෝ කියන අපේක්ෂාවෙන් ගත කර කර ඉන්නකොට ඒ ස්වාමීන් වහන්සේයිලා මේ සුද්ධ විපස්සනා ක්‍රමය කියලා දෙනකොට මේක අර වතුරෙන් උඩට ඇවිල්ලා ඉර එනකන් ඉර පිපෙනකන් ඉර නගිනකන් බලාගෙන මලක් කුසුමක් නෙළුමක් කුමුදක් වාගේ ඉර එන්නකොටම පිපිලා තියෙනවා. ඒකට ඒ ස්වාමීන් වහන්සලා මේ අපේ ස්වාමීන් වහන්සේට එහෙම කියලා තිනවා මත්තට එන පරපුරට කියලා දෙන්න තරම් දැනුමක් තියෙනවා කියලා. ඉතින් ඒකෙදිත් උන්වහන්සේ ඉතාම නිහතමානීව සඳහන් කරලා තියෙනවා දැන් නම් ලංකාවේ මේ විදර්ශනා පරපුර අර නැති වෙච්චි ඒ પરම්පරාව කැඩිච්ච තැන ඉඳලා ආයේ පුරුක පටන් ගත්තයි. ඉතින් ඒක මේ ගල් අපේ මේ යෝගාශ්‍රම සංස්ථාව පැත්තේ නේ ප්‍රශ්න දිහා බලලා තියෙන මේ කඩවැටි පන්දි ස්වාමීන් වහන්සේ මේක ඇති කෙරුවා කියලා ස්තුති කරලා ස්වාමීන් වහන්සේ රචනීය මාර්ගයේම හැංගිලා තියෙනවා. ඉතින් ඒක පිළිබඳව බටහිර ඒවකට පවතින පැවතිච්ච ලංකාවේ වනගත භික්ෂු ජීවිතය පිළිබඳ ගවේෂණයක් කරපු සුදු මහත්තයෙක් කියලා දෙනවා ඥානාරාම ස්වාමීන් වහන්සේ පුදුමාකාර ගුණවන්ත සිල්වන්ත යුග පුරුෂයෙක් වුණාට කවදාකවත් කැපිපෙන්නේ නැහැ. උන්වහන්සේ ඒක මේ ඇති කිරීමට හේතු වෙච්ච මේ පන්දි ස්වාමීන් වහන්සේ ඉස්රායිල් කියලා හැංගිලා හිටියට නියම එකමතු කරගත්තේ උන්වහන්සේ තමයි කියන්නේ. ඉතින් ඒ පොත ඉතර ප්‍රසිද්ධ වුණේ නැහැ. පස්සේ කෙසේ නමුත් අපි මුද්‍රණයකටපත් කරා. ඒකදී පෙන්නලා කියලා තියෙනවා කියවනකොට හිතෙනවා අපි අද මේ විපස්සනාව මේ විදියට ප්‍රධාන මාර්ගයේ ගමන් කරන දෙයක් වාටපත් වෙලා තිබුණට දැනට අවුරුදු 40කට 50කට ඉස්සර වෙලා නෑ 60කට කියන්න වෙනවා ඉස්සර වෙලා ඉතාමත්ම දුෂ්කර ඉතාමත්ම හිතා ගන්න බැරි තැනක තිබිලා තියෙනවා. ඉතින් ඒකට ඒ වගේ සුදුස්සෙක් කර කරපු ගවේෂණය නිසාත් මේ රචනය නිසාත් අපිට තේරෙන් ගන්න වෙනවා මේ කොයිතරම් සුලභ දෙයක්ුත් නෙමෙයි ඒ වගේම ලේසියෙන් ලබන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි නමුත් එහෙම තියෙද්දිත් අපිට මේ හම්බෙලා තියෙන ප්‍රමාණය ගැන අපි මේ යුගයට පින් සිද්ධ වෙන්න ඕන. අපි ඉපදිලා තියෙන වගේ වටිනා වෙලාවක. ඉතින් එහෙව් නාත කරන ධර්මයක් අපි මේ දවස් හත අටක් එක දිගට ඉඳලා බාන භාවනා කරා. අපි මෙතනින් ගියාට පස්සෙත් ඉතින් අපි වග බලා ගන්න ඕන. ඒකට ඇත්තට කියනවනම් මේ විපස්සනාව අනාත කරන්න එපා. අනාත කෙරුවොත් අපි අනාතයි. අපි විතරනේ සාසනෙම අනාතයි. නිසා අපිට ශක්ති ප්‍රමාණය මේක උරදීලායේදී කටයුතු කරනවා නම් අපිට ඉස්සල්ලාම ලැබෙන්නේ අපිට හම් වෙන මේ ප්‍රඥා භාවනාවෙන් ලැබෙන ප්‍රඥාව විපස්සනා ප්‍රඥාව. ඒ විපස්සනා ප්‍රඥාවට ආසන්න කාරණා වශයෙන් නැත්නම් නැතුවම බැරි කාරණා වශයෙන් පෙන්වන්න තියෙන්නේ අපි ඊයේ කතා කරපු සතිය. සතියයි සමාධියයි පෙළ ගැහෙන්නේ නැතුව කවදාකවත් විපස්සනාක් හැදෙන්නේ. ඒ සතිය අපි වගේ ලංකාව වගේ සම්ප්‍රදාන කුල බුද්ධ ආගම් රටක ආගමාන ස්වරූපයෙන් මතු වුණාට ඕනම කෙනෙකුට කිසිම ආගමික ඇදහිමකින් තොරව අත්දැක බලන්න පුළුවන් දෙයක්. ඒ නිසා අද බටහිර ලෝකවල වලත් තියුවා নানা ආකාරයෙන් ප්‍රයෝජන ගන්න. ඒ වගේ අඩුපාඩුකම් හිටනවා මොකද ඒ ඇත්තෝ එක ප්‍රයෝජන කරන මේ කියන ප්‍රඥාව නාට කරන ධර්මයක් වෙන ප්‍රඥාව ලබා ගන්න නෙවෙයි සතිය පාවිච්චි කරන්නේ ලෙඩ රෝග සුව කරන්න. එහෙම නැත්නම් මේ මේ පරිසර දූෂණය නැති කරන්න, චෛත්‍ය ආහාරය නැති කරන්න වගේ එක පැත්තකට බලනකොට ලාමක પરමාර්ථය ඉස්සරහින් තියාගෙන තියෙනවා. ඒක තාම රෝගයක් විදිහට ලංකාවට ඇවිල්ලා නැහැ. හැබැයි එන්නේ ඉතිතියි. භාවනා කරන්නේ මෝස්තරේට. භාවනා කරන්නේ මේ ලෙඩ රෝග සුව කරන්නේ. භාවනා කරන්නේ මේ নানা ආකාර ඊට වගේ මේ ලෞකික දේවල් සම්බන්ධ කරන්න කියන එක එන්නත් ඉඩ තියෙනවා. නමුත් තාම රෝග ලක්ෂණ මතුවලා නැහැ ලංකාවේ. තාමත් තියෙන්නේ මේ විපස්සනාව කරන්නේ නිවන් දකින්නයි කියන අදහසයි. මේ පිළිසෙට මේවා මතක් කරන්නේ බෞද්ධ භාවය වැඩි කිරීමට මිස මේ පිළිසෙට චෝදනා කරන්න නෙවෙයි. නමුත් මේ භාරය අනන්තවත් ඒ අතුරු මාර්ග තියෙනවා. ඒ අතුරු මාර්ගවල වැටුනොත් මේ සනාත කරන නාත කරන පාරේ ගිහිල්ලා අනාත වෙන්න ඉඩ තියෙනවා. ලෝකේ බර ගන්න අනාත වෙලක් තියෙනවා. මොකද මේ නයින්ගෙන් දරබඳින්න හදලා තියෙනවා. නයාකී කරුණයි කියලා ඒක වැලකට අරගෙන දරබඳින්න කියන්නේ ඒක සුදුසුමදි. ඒ නිසා මේ විපස්සනා පාවිච්චි කරන ඇත්තෝ තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් සීලයක පිළිපදලා සමාධියක පිළිපදලා ඒකට ගෞරවණීය කටයුත්තක් කටයුත්තක් වශයෙන් කරන්නේ නැතුව ආවට ගියාට කෙරුවොත් නොකර ඉන්න එක හොඳයි. නොකර ඉන්න එක හොඳයි. උපමාවක් විදිහට කියනවා නම් අපි තාමත්ම බෙහෙත් බලයෙන් වැඩි සින්දුරන් වගේ බෙහෙතක් හෝ එහෙම නැත්නම් දක්ෂ වෛද්‍යවරයෙකු විසින් නිర్ణය කරලා දෙන බෙහෙතක් මාත්‍රා වරද්දලා පාවිච්චි කළොත් බෙහෙතෙන් හටගන්න ලෙඩක් ආවොත් වෙදාටවත් කොට ගන්න බැරි වෙනවා. එහෙමනම් ඒක නොකර ඉන්න එක හොඳයි. ඒක ලෙඩේ හොඳයි. බේතට බේතින් එන මේ භයානකමට වැඩි. ඉතින් විපස්සනා කරන හැම කෙනෙක්ම හිතා ගන්න ඕනේ මේක අපි අපි වශයෙන් නිවන් දැකීම සඳහා කටයුත්තක් කරන අතර මේ ශාසනික යුග මෙහෙවරක් අපි කෙරෙන්නේ නිසා සෙල්ලම් කරන්න එපා. ලාවට අල්ලන්න එපා. අපේ ශාසනය පැත්තෙන් කියන වමතින් අල්ලන්න එපා මේක. දෝතිම්ම ගන්න. එහෙම කරන්න ගියොත් එහෙම අසරණ වෙන්න ඉඩ තියෙනවා. නමුත් අපි නාටකන ධර්මයක් නමයක් කතා කරලා තියෙන අවසාන වශයෙන් අපි සතිය ගැන කතා කරා. ඒ සතිය අපි මතක් කරගත්තේ ඒ සතියේ යම් යම් ලක්ෂණ තියෙනවා. අරමුණක් ගත්තාම ඒ අරමුණට කිඳා බහින අරමුණේ নিমগ্ন වෙන ගතිය. එතකොට අරමුණ මූණට මූණ දාලා තියා ගන්නවා නැත්නම් අසම්මෝස රසය කියන එකක් අපි කතා කරා. ඉතින් මේ වගේ දවස් 7-8ක් ඉදිරියට භාවනා කරන නැත්තන්ට පරියන්ක දෙක තුනක් හරියි. ඒ අරමුණටම මූණ දාගෙන ඉන්න පුළුවන් ශක්තිය ඇති වෙනවා. ඇති වෙනකොට මේ පරියන්ක මේ භාවනාවට එnde ඉස්සරට වැඩිය ඒ අත්දැකීමෙන් පස්සේ මා මේක වෙන්න ඇති සත්‍ය කියන්නේ මේ තමයි සතිය ඇතිකොට ලකුණු මේ තමයි සතිය නැතිකොට ලකුණු කියලා සාමාන්‍ය හැඟීමක් අර කියන නිපක ප්‍රඥාව ශිල්පීය දැනුමක් ඇති වෙන පටන් ගන්නවා. එහෙම ඇති කරගෙන ඒක දිනු කරන්නයි අපි මේ කාලසටහන පවත්වන්නේ. ඒකටයි අපි මේ මේ අනිකුත් සක්මන් අධි භාවනා කරන්න මෙනෙහි කිරීම කරන්න. කොහොම කරගෙන කරගෙන යනකොට අපි හිතමු යම් වෙලාවක සැලසුම් සහගතව නැත්තම් Tamange හිතට විශ්වාස සහිතව මට නම් පුළුවන් ආනාපාන විනාඩි 10ක් ඉන්න 15ක් ඉන්න 20ක් ඉන්න කියලා Taman තුල විශ්වාසය ඇති වෙන වෙලාවක් එනවා. හැම පරියන්කම නෙමෙයි. නමුත් හොඳ කරුණ එකලන් වෙච්චාම සප්පාය කරුණ එකක් තියෙනවා. මට දැන් නම් උච්චර සද්ද වේදනා හිතවිලි තිබ්බත් මට ආනාපාන 20ක් විනාඩි ඉන්න පුළුවන් කියන විශ්වාසය එනවා. ඒකෝට හොඳට ආනාපානෙටම මුණ දීගෙන එහිම නිමක් වෙලා ඉන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අන්න ඒ වෙලාවෙක වෙන විදිහට කියනවා මේ සතිය හොඳට අඛණ්ඩව සති ධාරාව පවතින වෙලාවක පවතින පවතින අඛණ්ඩ භාවයේ මත සමාධිය ගොඩනැගෙන වෙලාවක අරමුණටම මූණ දාලා නැත්නම් අරමුණට මූණට මූණ දාලා ඉන්න පුළුවන් වෙලාවේ ඒ විනාඩි 5ක් 10ක් එක දිගට භාවනාවේ ඉන්නවනම් ඒන හැම ආස්වාසයක්ම හැම ප්‍රස්වාසයක්ම හැම පිම්බීලක්ම හැම හැකිලීමක්ම සක්මන් කරනවා නම් හැම වමක්ම හැම දකුණක්ම දැක දැක දන දන තමයි පහළ දැක දැක දන දන තමයි දෙවිලා යන්නේ. එතකොට Tamante එක මේ සපයලා උත්තර දෙන්න පුළුවන්. ඔව් මේ වෙලාවේදී ආනපාන නෙවෙයි හිතේ සද්දේක. නැත්නම් මං හිතේ වේදනාවක් මං හිතේ හිතවිල්ලක නැත්නම් මම හිතේ ආනාපානේ බලන්න ගියාට පිම්බීම හැකිලිම ආදි වශයෙන් වෙච්ච දේවල් කියන්න පුළුවන් ශක්තියක් එනවා. අන්න ඒ වෙලාවේ හොඳට බැලුවොත් නැත්නම් ඒ ඒ වැනි චිත්ත ප්‍රවෘත්තියක් විග්‍රහ කරලා බැලුවොත් තේින්න පටන් අර ගන්නවා මේ චිත්තසංතානෙ හිත ඇතුලේ වෙන වැඩ කීකරුකමක් නැති වුණාට විච්ච දේවල් හොඳට අලගිය මුලගිය විස්තර කියන්න පුළුවන් ගැටයක් තියෙනවා. ඒ විස්තර කරනකොට මේකේ කලින් මම කියපු විදිහට Tamange පාලනය යටතේ තියෙන දේවල් වුණත් නොවුණත් විස්තර දැක්කන දැක්කන යනකොට වැඩි වැඩියෙන් එහෙම ඉඳ ඉඳ ඉඳ ඉඳ බලනකොට තේරෙන දෙයක් තියෙනවා. ඒකේ බලන්න බෑයි කියලා දෙයක්. බැලුවට අහුවෙන්නේ නෑයි කියලා දෙයක් නෑ. බලාන ඉඳ ඉඳ ඉඳ ගැඹුරට යන්න යන්න යන්න මේ වගේ අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා අඩියටම දකින්න වෙලාවක් යනවා. දකින්න වෙලාවට ඒක ඉතුරු වෙලා තියෙන්නේ බලන අරමුණයි පේන හිතයි විතරයි. එහෙම බලනකොට අපි ගත්තොත් ආස්වාසයක් කියලා ඒ ආස්වාසය කෙනෙකුට පිරිමැදින ගැටයක් නැත්නම් උණුසුමක් හම්බන ගැටයක් චංචල ගැටයක් කියලා අරමුණේ තියෙන ආ වූ ධාතු ලක්ෂණ විතරයි. ඒකට මේ බලාගෙන ඉන්න හිතත් මේව දැක්කයි කියලා නම්බුවකටපත් වෙන්නේ නැහැ නොදැක්කයි කියලා අවනම්බුවකටපත් වෙන්නේ නැහැ පටවි දැක්ක ආපෝ ආපෝ ධාතු දැක්කට වැඩිය හොඳයි කියලා තෝරන්න පංගු peer බෙදන්න යන්නෙත් නැහැ බලන හිතයි ඒ පේන රූප අරමුණයි දිගට පේන්න පටන් ගන්නවා මේක කොච්චර වෙලා බලන් හිටියත් මේ නාම රූප ධර්ම දෙක ඇර බලන හිතයි පේන අරමුණයි ඇර මේකේ සත්වයේ පුද්ගලයේ ස්ත්‍රී භාවයක් පුරුෂ භාවයක් මම ඒකට ලකුණක් දැක ගන්න හම්බ වෙනවා. ඒක ඇතුළත තියෙන වෙන් මේ කඩලා බෙදන්න බැරි જાති මොනක්වත් හම්බ වෙන්නේ නැහැ. ඇතුලේ බලන ඉන්නකොට ඒකේ ඒ ආත්මීය කියාගන්න මමය කියාගන්න සක්කාය දිට්ඨියක් කියාගන්න මොනම දෙයක්වත් අහුවෙන්නේ නැහැ. හොඳට අහුවෙන අහුවෙන ඕනෙම දෙයක් එක්කෝ ඒකේ ධාතු ගුණ වශයෙන් එහෙම නැත්නම් බලන හිතේ චිත්තසයිසික වශයෙන් වෙන් කර දැනගැනීමේ ශක්තිය වැඩි වෙන්න වැඩි වෙන්න විශ්වාසයක් එනවා. මේක මදයක් නෑ මේක. හරවත්තතියක් මේක නෑ. දැනගන්න බෑයි කියලා গুপ্ত දෙයක් ඇත්ත. බැලුවොත් විනිවිදින්න පුළුවන් දෙයක් තමයි තියෙන්නේ. ආන්නේ විදිහට විනාඩි 10 15 නම් ඉතින් මදි. විනාඩි 30 35 විතර පැනලා යන්න ගියාට පස්සේ මේක ඇතුලේ හරයක් මදයක් ගැඹුරක් මොකක්වත් නැහැ. තියෙන්නේ හැම වෙලාවෙදීම හොඳ සතියේ සමාධියට අහුවෙන දිය වෙන දේවල් විතරයි කියලා තේරෙන එක අපි සාමාන්‍යයෙන් විපස්සනා ඥාන වල සඳහන් කරන්නේ නාම රූප පරිච්ඡේද ඥානයි. කියන අදහස් කරන්නේ චිත්තසංතානයට මතුවෙන සෑම නාම ධර්මයක්ම සෑම රූප ධර්මයක්ම එකින් එකින් වෙන්කොට හඳුනා ගන්න පුළුවන් ගැටියක් තියෙනවා. නාම ධර්ම මෙහෙමයි, රූප ධර්ම මෙහෙමයි, ඒ රූප ධර්ම වල තද ගතිය මේ උණුසුම් ගතිය වෙන් කළා කරනවා. උණුසුම් ගතිය වැగిරෙන ගතිය වෙන් කළා කරනවා. වැగిරෙන ගතිය පිරිමැදින ගතිය වෙන් කළා කරනවා. පරිච්ඡේද කරනවායි කියලා කියන්නේ එක එක එක එක කපලා වෙන් කරලා කොටලා වෙන් කරලා දකිනවා වගේ. මේන මේ දේ හොඳට සිද්ධ වෙනකොට පොතේ පෙන්නලා දෙනවා නැත්නම් සුතමේ වශයෙන් පෙන්නලා දෙනවා ආත්මයක් කියලා. අපි ගන්න එකේ ආත්මවාදීන් විසින් ජීවාත්මය පරමාත්මය කියලා දෙකට බෙදලා උගන්වනවා. පරමාත්මය තමයි ආත්මවාදීන්ගේ ගැන්වීමේ මේ සියලුම ආත්මවලට පරම පරමේශ්වර වූ මෞංකාර වූ සියලු තන්නේ සිටින්නා වූ සියලු කාලේ සිටින්නා වූ සියලු දේට වගේ කියනා වූ ඒකාත්ම ශක්තිය. ඒක එක එක්කෙනෙකුගේ ජීවිතවලට ජීවාත්මයේ වශයෙන් ටික ටික තියෙනවා. ඒ ජීවාත්මයේ අදහස තමයි පුළුවන් තරම් සැප විඳින්න. ඉතින් ඒ ජීවාත්මේ පරමාත්මේ කොටසක්. ඒක අපිට පාලනය කරන්න බෑ. ඒක සම්පූර්ණ පාලනය තියෙන පරමාත්මයේ මේක තමයි මරණය මරණයට මැත්තේට යන්නේ. මේක කවදාකවත් නැති කරන්න බෑ. එකයි කරන්න පුළුවන් ඉන්නේ පුළුවන් නම් මේ ජීවාත්මේ හම්බෙලා තියෙන අපේ පෞද්ගලික කොටස පරමාත්මයත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන්. පරමාත්මයත් එක්ක යෝග වෙන්න පුළුවන්. හැබැයි ජීවාත්මේ කවදාකවත් නැති වෙන සනාතන ධර්මයක්. මේක තමයි ඉගැන්වෙන්නේ. නමුත් මේ නාම රූප පරිච්ඡේද ඥානය කියලා අරමුණට මුණ දාගෙන ඉඳලා දකින දකින රූප කොටස්, දකින දකින නාම කොටස් වෙන් වෙන් වශයෙන් කිරීමේ සූරභාවය, දක්ෂ භාවය වැඩි වෙනකොට තේනවා. එහෙම කියා ගන්න පුළුවන් වූ ස්ත්‍රී ගතියක් මේ නාම රූප පද්ධතිය නෑ. එහෙම කියන්න පුළුවන් පුරුෂයෙකුත් මේක ඇතුලේ නෑ. එහෙම කියන්න පුළුවන් මදයකුත් නෑ මේකට. එහෙම කියන්න හරපද්ධතියකුත් නෑ. එනේන දෙයක් මේ නාම රූප කියලා කඩතයි. මේක නාම මේක රූප රූපත් මේම පටවියාපෝ තේජෝ වශයෙන් හැරෙනවා. නාම ධර්මත් වේදනා සංඥා සංඛාර විදිහට කියනවා. ඒවා දැනගත්තා හෝ නොදැනගත්තා හෝ මේකේ තියෙන සම්පූර්ණ කුඩු කුඩු කරලා ඝන විනිභෝග කරලා වෙන් කරලා බලන්න පුළුවන් ගතියක් ඒකාත්ම වූ ඒක ඝන වූ ඒකකයක් මේක නෑ පුද්ගලයෙක් මේක නෑ කියන එක අල්ලන්න පුළුවන් ඒ නිසා යම්ම වෙලාවක ඒ අරමුණට මුණ දාගෙන ඉන්න වෙලාවේදී මේ කියනා වූ නාම රූප පරිච්ඡේඥානේ පැසවන්න මෝරන්ට නම් ඒකේ ලකුණු 10ක් තියෙන්න ඕන කියලා පොත්පත්වල නැත්නම් අටුවා මාර්ගෙන් පෙන්නනවා බලාගෙන ඉන්නකොට අරමුණට හිත දාගෙන බලාගෙන ඉන්නකොට හිත අතීතයට යෑමෙන් පශ්චාත්තාපේ තියෙන්නත් බෑ අනාගතයට යෑමෙන් හිත කම්පණ වෙන්නත් බෑ මේ බලාන ඉන්න අරමුණට ප්‍රේම කරලා රාගයක් උපදින්නත් බෑ. එහෙම නැත්නම් ඒ අරමුණත් එක්ක තරහ වෙලා ද්වේෂයක් උපදින්නත් බෑ. නිදිමතක් එන්නත් බෑ, සැක එන්නත් බෑ. මෙන්න මේ කරුණු හයෙන් හිත පිරිසිදු වෙන්න ඕන. පිරිසිදු වෙලා බුදු අරමුණේ ඉන්න බව දාන්න. ඒ අරමුණේ ඒ වෙනකොට පේන කම්පන චංචල උණුසුම් සිසිල් ගතිත් වැටෙනවා. එතකොට වේදනා සංඥා තියෙනවා ඒවත් වැටෙනවා මේ එකකින්වත් නම්බුවක් ගන්නෙත් නෑ ඒකෙන් අවනම්බුවක් ගන්නෙත් නෑ ඒක හුදු හුඟක් අය නිතර ගඟ දිහා බලාගෙන ඉන්නවා වගේ බලාගෙන ප්‍රවාහයේ ඉන්න පුළුවන් ශක්තිය එනකොට ඒ අර කියන අතීතනාගත එන්නතන් කුසීතකන් අති අග්ගහිතකන් රාග දෝෂ කියන දේවලින් තොරව මේක දිහා බලාගෙන ඉන්නකොට ඒකෙදී ඉන්ද්‍රිය ධර්මයි ශ්‍රද්ධාව, විද්‍ය, සති, සමාධි, ප්‍රඥා සමාකාරව හිතේ වැඩිලා තියෙනවා. අධික ශ්‍රද්ධාවක් ඇවිල්ලා එනේන දේ බාර ගන්න හා මට දැන් හරි ගියා මම rahat වුණා සෝවන් වුණා කියා ගන්න තරම් තකතිරුකම් කෙරෙන්න බෑ. එහෙම නැත්නම් මේ දේවල් මැනලා ප්‍රඥාවෙන් මනින්න ගිහිල්ලා හැමදේම කපල කොටලා බලන්න ගිහිල්ලා මේ නාස්ති කර ගන්නත් බෑ. ඒ කියන්නේ සමාධිය වැඩි වෙලා වීර්ය අඩු වෙලා කුසීතකමට වැටෙන්න බෑ. වීර්ය වැඩි වෙලා සමාධිය අඩු වෙලා හිත ඇවිසෙන ගතියට යන්න බෑ. ඒ වගේම සම මේ සතිය අඛණ්ඩව පැවතීම නිසා සතියට පුළුවන් වෙන්න ඕනේ අඩු වැඩිකම් තියෙනවනම් සකස් කරලා දෙන්න. ඒ වගේම මේදී බුද්ධියට හින්න වෙන්නේ Tamanට මේකෙන් ඉස්තිරසාර ඥානයක් පහළ වෙන්නේ මේක දිගට පැවැත්වීම මිසක් එක චිත්තක්ෂණයක දැකීමකින් නෙවෙයි. චිත්තක්ෂණයක දැකීම වගේ චිත්තක්ෂණ රාශියක් දිගට වීර්ය පවත්තන්ට ඕනේ කියලා මේ පුද්ගලයා තුළ ඒකට අවශ්‍ය සූරකම් පහළ වෙනවා. අන්නේ සූරකන් ටික සේරම පහළ වෙච්ච වෙලාවේ තමයි හොඳට පරීක්ෂා කරලා බලන්න පුළුවන් Taman මේ කරගෙන යන වැඩ පිළිවෙල තුළ ආත්මයයි ගත හැකි ස්ත්‍රිය කෙනෙක්යි ගත හැකි පුරුෂයෙක්යි ගත හැකි ඒකකයක් පද්ධතියක් මමෙක් නැහැ කියලා. ආනේ தත්තට යනකොට මේ ජීවාත්මයක් මේක ඇතුලේ නෑ කියන ඥානයක් පහළ එතකොට ආත්ම සංඥාවේ ජීවාත්මය කියාගත්ත වැරදි දෘෂ්ටිය තදංග වශයෙන් කඩලා යනවා. ස්ථිර ධාරව කැඩෙන්නේ නැහැ. අරමුණේ ඉන්නා තාක්කල් සතිය සමාධිය තියෙන තාක්කල් මේක ඇතුලේ කපන්න කොටන්න බැරි දෙයක් නැහැ. බෙදා බලන්න බැරි දෙයක් නැහැ. සියල්ලම නාම රූප දෙක පමණයි කියන එක තේරෙනවයි කියලා කියන්නේ භාවනාවේ මුද වටින අවස්ථාව. මේක හරියට නිකන් සමත ධානයකට සමවැදුනා වාගේ අරමුණේම පවත් ගන්න පුළුවන් ගතියක්. එතකොට මේ පුද්ගලයා තුළ සංසාරේ පුරාම දිගට ගෙනාවන යම් ආකාරයක ආත්ම දෘෂ්ටියක් විශේෂයෙන්ම ජීවාත්ම දෘෂ්ටියක් එක්ක කරලා යන පටන් ගන්නවා. ඉතින් මේක දිගට පවතිනකොට පවතිනකොට මේ පුද්ගලයා දකින දකින සංසිද්ධිය Taman ඉදිරියටපත් වෙන දේ මේ රූප කොටස් මේ නාම කොටස් කියලා බලනවා හැර සත්‍යයේ පුද්ගලයක් වශයෙන් ගන්නවා. මේව බලාන බලාන යනකොට මේකේ ගැඹුරක් වෙන්න පටන් ගන්නවා. ඒකත් එන්නේ දීර්ඝ වශයෙන් භාවනා කරනකොට. නැත්නම් සතිය අඛණ්ඩ වෙනකොට මොකද්ද මේ මතුවෙන සෑම නාම ධර්මයක්ම මේ මතුවෙන සෑම රූප ධර්මයක්ම ඒකට අදාළ හේතු ඇතිකොට තමයි පහළ වෙන්නේ කිසිම අහේතුකව මොනම දෙයක්වත් මේකේ නැහැ ඒ වගේම ඕනේ ඕනේ හේතුකින් ඕනේ ඕනේ ඵල පහළ වෙන්නේ නැහැ අදාළ හේතුව නිසායි අදාළ ඵලය පහළ වෙන්නේ ඒ වගේම තේරෙනවා ඒ හුඟක් වෙලාට මේවා සමාහට මේ සුතමේ වශයෙන් හම් වෙන පොතේ දැනුම වෙන්න පුළුවන්. මොකද දැනගෙන හිටියොත් මේ භාවනාවට වාසි වෙයි කියලා හිතලයි මම කියන්නේ. කිසිම මේ ලෝකෙ සිද්ධියක් එක හේතුවක් නිසා පහළ වෙන්නේ නැහැ. මේක අපි උඟක් නිදහස් කරන ධර්මතාවය. අපිට පෙනුනට මේ හේතුව නිසා මේක පහළ වුණේ කියලා හොඳට බැලුවොත් ඊට වැඩිය අමතර හේතු රාශියක් තියෙනවා. ඒ නිසා බුදු දේශනා හොඳට පෙරලා ගත්තොත් කවමදාකවත් මේ ලෝකේ මොනම සිද්ධියක්වත් එක හේතුවක් නිසා පහළ වෙන හේතු රාශියක් තියෙනවා. ඒ වගේම හේතු රාශියක් නිසා එක හේතුවක් පහළ වෙන්නේ නැහැ හේතු රාශියක් පහළ වෙනවා. නිසා එක හේතුවක් නිසා එක ඵලයක් පහළ වෙන්නේ නැහැ. හේතු රාශියක් නිසා එක ඵලයක් පහළ වෙන්නේ නැහැ. එක හේතුවක් නිසා ඵල රාශියක් පහළ වෙන්නේ නැහැ. හේතු රාශියක් නිසා ඵල රාශියක් පහළ වෙන නිසා අපි එක හේතුවක් දැක්කට හදිසි විනිශ්චයකට නොයන විදිහේ ඉවසීමකට පුරුදු හේතු ටික සියල්ල දකින්න ඕනේ. ඒ වගේම ඵල ටික සියල්ල දැක්කොත් විතරයි අපිට විනිශ්චය කරගන්න පුළුවන් වෙන්නේ කියලා මේ දේවල් වලට හේතු වෙන දේවල්. දැක ගන්නා තෙක් භාවනාව ඒ අරමුණම ඒ ඉරියව්වෙම නසල්වි පවත්වා ගන්නට ඊගාව මට්ටමට යනවා. උපමාවක් විදිහට කියනවනම් අපිට මේ ඉන්නේ ඉරියව්වේ ඉන්නකොට නැගිටින්න හිතෙනවා. නැගිටින්න හිතෙන්නේ අහේතුකව නෙවෙයි. ඒකට හේතු වෙලා තියෙන්නේ මොකක් හරි කොයි මේ ශරීරාංගයක වේදනාවක් ඇවිල්ලා ඒ වේදනාව පැසවලා ඒ පිළිබඳව ද්වේෂයක් පහළ වෙලා නැගිට්ටොත් හොඳයි කියලා පරණ මතකයෙන් ඇවිල්ලා යෝජනාවක් එතන තමයි නැගිටින්න හිතෙන්නේ. ඒ නිසා යෝගාවචරයට මේ මට්ටමට එනකොට මතක් කරනවා. ඒකට යෝගාවචරය සාමාන්‍යයෙන් පැය භාගයක් හමාරක් ඉඳගෙන ඉන්න පුළුවන් ගතිය තියෙනවා. අරමුණක් කීකරු කරගන්න පුළුවන් ගතියක් තියෙනවා. මේ නැගිටින්න හිතුණට නැගිටින්න හේතුව මොකක්ද කියලා හොයන්න නැතුව ඒක පාට නැගිටින්න එපයි. වෙන විදිහට කියනවා සතිය දියුණු නම් සම්පජඤ්ඤය බලන්නේ නැතුව ප්‍රතිපත්තන සම්පජඤ්ඤය කියලා කියන්නේ නැගිටීමට හේතුව හොයන්නේ. මොකද කාරණාව කියලා. ඊට පස්සේ නැගිටට පස්සේ ওই කියන විදිහට නැගිටට පස්සේ දිගට සතිය පවත්වන්න පුළුවන් වේද නැත්නම් අපි වෙන කතා බහකට වැටලා සතිය නඩ විනාශ කරගනී. ඒ වගේම මම ඊගාව ඉරියව්වේදී සතිපට්ඨානෙ ජීද නැත්නම් සතිපට්ඨානෙ වෙන තැනකට වැටේ. ඒ වගේම වෙනස් කරනවා නම් ඉරියව්ව මම හිමීට නැවතිල්ලේ යෝගාවචරයක් විදිහට වෙනස් කරයිද නැත්නම් ඒක පාට වෙනස් කරයිද කියන එක ඉරියව් වෙනස් කරන්න ඉස්සලා බලන්න. ආ මේ විදිහට කරන හැම දෙයකම හේතු පරීක්ෂා කරන ගත්තොත් ඇත්තට පරීක්ෂා කරන්න පුළුවන් තරම් ඉවසිල්ලකුත් එනවා. එහෙම බලාන යනකොට ඕනම වෙන දෙයක හේතුව දැක් ගන්න පුළුවන් වෙනවා. මම කියන නිදර්ශනය තමයි පීතිමන්දව පන්තු කළම මේකට ගැහුවයි කියලා කිව්වොත් අපි සාමාන්‍ය ඕනම වෙලාවක ඊටපන්තුෙන් පහළ වෙන ආලෝකය දකිනවා. අන්ධකාරය දුර වෙන බව දකිනවා. උගාක් වෙලා බලන් හිටියොත් තමයි තේරෙන්නේ ඒ ඊටපන්ත විසින් Tamange මුලට Taman ඉන්න තැන බිමට අන්ධකාරයක් ඇති කරනවා. ඉටිබන්දව තියෙන්නේ අන්ධකාරය. ඉටිබන්දව විසින් කරගන්න ආලෝකයෙන් නැති කරන පරිසරේ නමුත් Taman මුලට අන්ධකාරයක් ඇති කරගන්න කතිය පහනක් පත්තු කරුවක් තියෙනවා. ඉටිබන්දවක් පත්තු කරුවක් තියෙනවා. නමුත් බැලුව බැලමට අපිට පේන්නේ ආලෝකය විතරයි. ඒ වගේ ඕනම සිද්ධියක් දිහා බොහෝ වෙලා බලනකොට පේනවා මේ හැම එකකටම හේතු තියෙනවා. කවදාකවත් මේ හේතුකින් තොරව අහම්බයක් කියලා මුළු ලෝකෙ මොකක්වත් නැවෙන්නේ. පිටුවක් ලෙඩක් ආවයි කියලා කවදාකවත් ගහින් ගෙඩියනවා වගේ ලෙඩ එන්නේ නැහැ. ඒවට කියන්නේ අපි හදිසි අනතුරු කියලා. හදිසි අනතුරු නම් එනවා. ඕනම ලෙඩක් එන්නේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටික වැඩිලා. ඒ මුල් අවස්ථාව දැක්කේ නැත්නම් අපිට ඒක පාරට ලෙඩක් ආවා කියලා තමයි පේන්නේ. ඒක කවදාකවත් ලෙඩක් එන්නේ නැහැ. ඒ වගේම ඥාන පහළ වීමක්වත් කවදාකවත් ඉවර වෙන්නේ නැහැ. සතියක් සමාධියක්වත් කවදාකවත් ඉවර වෙන්නේ නැහැ. ක්‍රමක්‍රමයෙන් තමයි එන්නේ. ආනේ හේතුපද්ධතිය දකිනකොට ඒවා අදාළ හේතු සහිතයි අදාළ ඵල පහළ වෙන්නේ කියලා බලනකොට මේ හේතු වලටත් තියෙන නාම රූපමයි ඵල වලටත් තියෙන නාම රූප. ඒක නිසා හොඳට ගැඹුරෙන් බැලුවොත් නාම ධර්ම නිසා රූප ධර්ම පහළ වෙන වෙලාවක් තියෙනවා. නාම ධර්ම නිසා නාම ධර්ම පහළ වෙන වෙලාවක් තියෙනවා. රූප ධර්ම නිසා නාම ධර්ම පහළ වෙනවක් තියෙනවා. රූප ධර්ම නිසා රූප ධර්ම පහළ වෙනවා. තියෙනවා. කොතනක බැලුවත් නාම රූප මිස ජීවාත්මය නෙමෙයි පරමාත්මයයි මැවුම්කාර දෙවි කෙනෙක් අවුරුද්දක් බලන් හිටියක් දකින්න බෑ. ඉතින් මේක අර ජීවාත්මේ නෑයි කියලා ජීවාත්මේ නාම රූප වශයෙන් බලනවයි කියන එක උනත් මිත්‍යා දෘෂ්ටික කෙනෙකුට පේන්නේ දෙවියන් වහන්සේට විරුද්ධ යාමක් කියලා. බෞද්ධයාට විතරයි මේ අභියෝගයට මුහුණ දෙන්නවත් පුළුවන් වෙන්නේ අභියෝගේ දිනන්නත් පුළුවන්. මොකද අනික් පැත්තේ හිතන්නේ මේක නවුන්කාර ਸਰබලධාරී දෙවියන් විරුද්ධව යෑමක්. මේ මා තුල දෙවියන් වහන්සේට ඇඟිලි ගහන දෙයක් නැත. තියෙන හරියක් තියෙන නාම රූපයි කියලා හිතන හිතිල්ල පවා මිත්‍යා දෘෂ්ටිකයි කියලා හිතෙනවා. බුදුහාමුදුර කියනවා දෙවියන් වහන්සේ මෙව්වයි කියලා හිතන හිතිල්ල පවා මිත්‍යා දෘෂ්ටිකයි පුළුවන් නම් කපල කොටලා බලපම් බලලා පුළුවන් නම් හොයපම් ඕක ඇතුලේ කොහෙද පිරිමිකම තියෙන්නේ කොහෙද ගෑනුකම තියෙන්නේ කොහෙද මිනිහෙක් ඉන්නේ කොහෙද පුද්ගලයෙක් ඉන්නේ කොහෙද ඒකකයක් තියෙනවා. ඊටදී තාමත්ම භයානකයි නැත්නම් අභියෝගශීලී හේතුඵල ධර්ම බලනකොට මෞංකාර දෙවි කෙනෙක් නැහැ කියන්නේ. මෙතන තමයි මුළු බුද්ධ ආගමේම හේතුඵල වාදයක් මෞංකාර භාවයත් හදන මූලික කුළුගෙඩි පාරවදී. මේක වෙනකොට යෝගාවචරයට හරි අපහසුකම් මතුවේ. යෝගාවචර තමන් අතාර්කික කෙනෙක් බව වැටහෙනවා. මෙතෙක් කරගෙන ආපු කුෂ්‍යාර්ථිකන් වෙනස් වීමක් සිදු වෙනවා. දකින දකිනදී මොකද්ද එක්ක ඍතු නියාමෙන් නැත්නම් බීජ නියාමෙන් නැත්නම් කම්ම නියාමෙන් නැත්නම් මොකක් හරි නියාම ධර්මයකට යනවා මිසක් මට ඕනේ නියාමයට වෙන්නේ නැහැ මට විදිහට පාවිච්චි කරන්නත් බෑ හැබැයි මොකද්ද ක්‍රමයකුත් තියෙනවා ඒක සිදු වෙන්නේ හේතුඵල ධර්ම. ඒ හේතුඵල ධර්ම පිළිබඳ ලාවට හරි යාන්තමට හරි තේරෙනකොට තේරෙනවා මේකේ මැවුම්කාර මූල හේතුවක් නැහැ. ඒවා සේරම හැමෝගෙම එකාකාරව සිද්ධ වෙනවා. නිවන් දකපු කෙනාගෙත් එක විදිහටයි සිද්ධ වෙන්නේ. නිවන් දකමින් ඉන්න කෙනාගෙත් එක විදිහට සිද්ධ වෙන්නේ. අමු පු탁 ජනයාගේ සිද්ධ වෙන්නේ එකතාවයට. ඒ න්‍යාය වෙනස් වෙන්නේ නැහැ. එකයි සිද්ධ වෙන්නේ න්‍යාය දැක ගන්න එක විතරයි. විපස්සනා කරනවා කියලා කියන්නේ ඕකට. මෙතෙක් නොදැක්ක දෙයක් දැක්කා මිස දැක්කයි කියලාවත් මේ න්‍යාය වෙනස් කරන්න බෑ. කම්ම නියාම, ගති චිත්ත නියාම, බීජ නියාම, උතු නියාම කියන හතර බුදුහාමුදුරට වෙනස් කරන්න බෑ. නමුත් මේක නොදැන අන්ධකාරය අතගාන පෘථග්ජන ජීවිතයේ අනාතයි. මේක ලාවට හරි යාන්ත්‍රණ දැක ගැනීම තමයි සනාතන ධර්මයේ. ඒක අම්මට බාර කරන්න බෑ, ගුරුවරයාට බාර කරන්න බෑ, දෙයයන්ාසයට බාර කරන්න බෑ, පිනට බාර කරන්න බෑ, ඇදහිල්ලට බාර කරන්න බෑ. දැකීමෙන්ම තමයි මේ ගැටේ ලියන්නේ. නිසා මෙතන භාවනාවේ හුඟා පුළුල් විශයක්. මේ හේතු දකිනකොට විශේෂයෙන්ම යෝගාවචරයට අතීතයේ සිහිපත් වීම කියන එක තමයි වෙන දේ. ඒක පාරට තමන්ගේ පුංචි කාලේ වෙච්ච දෙයක් මේ දැන් වුණා වගේ තේරෙන පටන් ගන්නවා. තේරෙනකොට භාවනාවක් වැටිලා ඒ සිද්ධිය ජීවත් වෙන මට්ටමට වගේ පේන පටන් ගන්නවා. තමාරු ක්‍රමයෙන් ක්‍රමයෙන් ගිහිලා මව් ගැබට රිංගනකම් පුංචි පුංචි පුංචි ගොවිය යන ගතියටපත් වෙනවා. හුඟා කලාතුරකින් තමයි මේ අවස්ථාවේ අනාගතේ හිතුවන්නේ. හුඟක් වෙලාවට අතීතෙටමයි දුවන්නේ හේතුවමයි හොයන්නේ. ඒ නිසා ඇස් දෙක අරලා භාවනාවෙන් පිටව ඉන්න වෙලාවේදී පවා මොනවා හරි දෙයක් සිදු වෙච්චාම කවදාකවත් විනිශ්චයකට එන්නේ මේක හොඳට හේතු මොනවද කියලා බලන ගතිය. සිංහ ප්‍රතිපදා එන්න පටන් ගන්නවා. අපි දන්නවා ගිය පාරත් මතක් කරගත්ත විදිහට ආවේ තල්ලත්තක් තල් ගහක් යට බුදියන් ඉඳදී බෙලිගෙඩියක් තල්ලත්තක් උඩ වැටිච්චාම අර හාව එක පාරට නිින්දෙන් නැගිටලා ඇහෙන්නේ මුළු අහසම කඩාන වැටෙනවා. ඌට ඒ පැත්ත බලන්නත් බයයි. ඒ නිසා කැලේ කඩාගෙන දුවනකොට මිමින්ෙක් අහන මොකද මේ කියලා. අයියෝ කතා කරගෙන ඉන්න බෑ අහස කඩානවා. ඉතින් හාව බොරු කියන මිනිහෙක් නේ අහිංසකයන්. ආ එහෙනම් දුවමු කියලා දුවනවා. මිමින්නා දුවනකොට ඉතය එක. ඉතයත් කියනවා ඉතයට කියනවා කතා කරගෙන ඉන්න බෑ මේ ආහාමි කියනවා හොඳටම විශ්වාසයි අහස කඩානවා. ඉතින් කඩාන කඩාන කැලේම දුවන්න පටන් ගන්නවා. කිසි කෙනෙක් හේතුව හොයන්න යන්නේ නැහැ. මොකද හිතන්නේ හේතුව හොයන්න ගියොත් මේ පමා වෙලා කඩාන වැටෙන අහස උඩට යట్లా මැරෙයි. ඒ දුවනකොට තමයි අන්තිමට සිංහයාට අහු වෙනකොට සිංහයා නතර කරුවට පස්සේ තියෙන්නේ. සිංහයා බරකටල විඤ්ඤාණය කැලිය නතර වෙනවා. අලියත් නතර වෙනවා. ඊළඟට ප්‍රශ්න මොකද තෝදුවන්නේ? ඒකට අලියා කියනවා මම දිව්වේ ගෝණාදිය. ගෝණයෙන් ගන්න තෝදුවන්නේ. මම මුවා දීපු නිසා. මුවාගෙන් ගන්න. ඉතින් ආගෙන ආගෙන යනකොට අන්තිමට අර ආව තමයි පැකිලි පැකිලි අය කියනවා අවසර මේ පුදුෙන්ද දෙයියන් දුන්නේ ඇත්තටම මට ඇහුණා අහස කඩා වැටෙනවා. සිංහ කියන වාරය යන්න බලන්න අපි හේතුව බලන්න යන්නේ. බලන්න යනකොට මොනවත් නැහැ සිංහ වුදුර පරීක්ෂා කරනකොට තේරෙනවා මේ බෙලි ගෙඩියක් වැටලා. ඔන්න ඔය දෙල්ලම තමයි මේ අවුරුදු 30 ඇතුළත මම බලාගෙන ඉන්නවා නම් මගේ වගේ මිනිහෙක් මේ භාවනා ක්‍රම දිහා බැලුවත් ලෝකේ තියෙන සේරම සායම් බොරුයි. හරියට රැල්ලට දුවන සමාරු රහතුත් වෙනවා. අන්තිම බණ්ඩ ගෙදර දොරේ වැඩක්වත් කරගන්න බැරි විදිහට අනාගතයි. එක්කෙනෙකුටවත් නෑ විවේකයක් මේ අපි යන්නේ මේ කැලේ කඩන දුවන ගමනක් නෙවෙයි සරුවචනන්සේ පෙන්නපු හේතුඵල ධර්මයක් ගන්නවා. ඒක හේතුඵල ධර්මයක් නම් බාහිරේ වගේම ආස්වාස් ප්‍රසවාස දෙක බලනකොට වම ඔසවනකොට ඔසවන්න හිතෙන බව දකිනකොට හැම දෙයකම හේතුවක්. ඒ ගුරුම ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ. නවීන පන්නේ විදුලි ආලෝකය සම්බන්ධ කරපු ගයක් කරගත්තා. ඒ ගෙදර මේන් ස්විච් එක දාගත්තට පස්සේ ඒ එකම විදුලියෙන් කුණුසුම ඇති කරන්න පුළුවන්, සිසිලස ඇති කරන්න පුළුවන්, කරකවන්නත් පුළුවන්, ආලෝකය ගන්නත් පුළුවන්. ඕනි ක්‍රියාවක් කරතයි. ඒ ඒ උපකරණ තියෙනවා. ඒ බොත්තම තද කෙරුවට පස්සේ ස්විච් එකට බොත්තම දැම්මම සීතල වෙනවා. හීටර් එකට බොත්තම දැම්මම රත් වෙනවා. කොම්පියුටර් පොත්තම දැම්මනම් ඒකේ වැඩ පිළිවෙලක්. විදුලියට පොත්තම දැම්මනම් විදුලි ආලෝකයක්ම කියනවා. ඒ පොත්තම දාන්න නැත්නම් ඒවා නිකන් යකඩ කොටවල විතරයි. පොත්තම තමයි ඒකට අවශ්‍ය කරන විදුලි ශක්තිය දෙන්න දුන්න පස්සේ පණ දින කෙනෙක් වගේ ඕන කෘත්‍ය ඉෂ්ට කළද. අනිත් වගේ තමයි මේ දඬු කොටක් වගේ හිටගෙන ඉන්න කයට ඔසෝපං කියලා චේතනා පහළ වෙනකොට ඕන රූපඩේ උසෙයි. එසවීන සෝපං සෝපං සෝපං කියලා චේතනා පහළ වෙන තාකල් එසවීම සිදුවේ. ඒක නතර වෙච්ච ගමන් නතර තැබීම පටන් ගන්නට මෙනෙහි කරපු චේතනා පහළ වෙනකොට තැබීම පටන් ගන්නව නතර වෙනකොට නතර මේ වාගේ මේ හැම දෙයක් තුළම අඩුම ගන්න මේ චේතනාව ආස්වාසිය වුණත් එක පොඩ්ඩකට නතර කරගෙන ඉන්න බෑ පිට කරපු හුස්ම නතර කෙරුවොත් ඇතුලින් පුදුමාකාර අවශ්‍යතාවයක් මත වෙන අනේ හුස්ම ටික ගන්න ඕන. ගත්තට පස්සේ ඉල්ලන්න බෑ හෙලන්න ඕන. විකතෝම මේකට පිටිපස්සෙන් චේතනාවක් තියෙනවා. නැවත තොගේට දුවනකොට වේගයෙන් දුවනකොට පේන්නේ නැවතිල්ලේ යෝගාවචරය බලන්න පටන් අරගත්තොත් ඉස්සලා ආශ්වාස ප්‍රශ්වාස දෙක වෙන් කළ බලන්න පටන් අරගත්තොත් ආශ්වාසි කිරීමේ ආශාව නැත්තම් කැමැත්ත නැත්තම් චේතනාව යන ආශ්වාස. ප්‍රශ්වාසි කිරීමට ඇති කැමැත්ත චේතන සහ ප්‍රශ්වාස. එසවීමේ කැමැත්ත එසවීම. යැවීමේ කැමැත්ත යැවීම කියලා. හොඳට බලනකොට ඇස්පිල්ලමක්වත් කවදාකවත් වදින්නේ නැහැ. ඇස්පිල්ලම් ගහන්න ඕන කියන චේතනාව නැතුව. භාවනා කරගෙන ඉන්නකොට පාට මధుරේ කන. කනවල චටස් ගන්න කොටයි වුණ දන්නේ මధుරවාගේ අවසාන කටයුත්ත සිද්ධ වෙනවා. ඒතර කියනවා දන්නේම නැහැ වැඩිලයි. අපි වදිනේක හොඳට බලන් හිටියොත් ඊට බොහෝම කල් නැතුව මధుරවාගේ වේදනාව ඇවිල්ලා ඒ යන්ත්‍රේ ක්‍රියාත්මක වෙලා තට්ටු වෙනවා. ඒතකොට මధుරවාගේ මරණ පරීක්ෂණය කරන්නවත් මොනවක් අපිට උරන්නේ ඔක්කොම පොඩි වෙනවා. මේ ක්‍රියාවලියට ඕන කෙනෙක් හිතන්නේ මම මොකද කරන්නේ? එතකොට මේట్లా ඉවරයි. එතකොට හරියට නිකන් හරියට ඒක වෙච්ච නිසා මට පව් සිද්ධ වෙන්නේ නැහැ කියන වගේ නිදර්ශනකක්. හොඳට මේක බලන්න හිටියොත් මේ කිසිම දෙයක් හේතුකින්තරව සිද්ධ වෙන්නේ නැහැ. එතකොට තේරෙනවා දෙකක් වෙනවා. එකක් වෙනවා එහෙමනම් අපි මේ ගත කරන හැම චිත්තක්ෂණයක්ම මොනතරම් තීරණාත්මකද කියලා. අපි දැන කරත් නොදැන කරත් මේ පව් නැත්නම් අකුසල් සිද්ධ වෙන්න තියෙනවා කියලා ඒ බයක් හරියට පෝරකයක් උඩ ඉන්නවා වගේ භූමිකම්පා වෙන තැනක ඉන්නවා වගේ ගිනි කන්දක් උඩ ඉන්නවා වගේ පුදුමාකාර සංවේගයක් එක්පත් වෙනවා. දෙක හොඳ පැත්තකින් පානවා මේක මම කරගත්තා නම් මමයි විඳින්නේ යමක් කරා නම් ඒක තන්නේ කරම මගේ අධිකාරිය සිද්ධ වෙලා තියෙනවා. කවුරු කරවපු දෙයක්වත් නෙවෙයි ආණ්ඩුවෙන් කරපු දෙයක්වත් නෙවෙයි හෝනියමකුත් නෙවෙයි මේක තනි කර මම වගේ කියන්න ඕනේ කියනකොට සාරෝ බලධාරී දෙවි කෙනෙක් වගේ සතුටකුත් ඇති වෙනවා. එයින් පිට සාරෝ බලධාරී කෙනෙක් නෑ මේකෙමයි ඉන්නේ කියලා මේ හේතු බල ධර්ම තේරුම් අරගන්නකොට එක එකනාගේ මානසික මට්ටමකට සමහරුන්ට ගිනි කන්දක් පොඩි වගේ බයක් ඇති තව සමහරකට පුදුමාකාර ආත්ම ශක්තියක් මේ දෙකේදිම සිද්ධ වෙන්නේ මවුන්කාර ආත්මයක් පරමාත්මයක් නැති බවට ඥාණය පහළ මෙන්න මේ දෙකම මේ කියන தত্ত্ব දෙකම තාම විපස්සනාව නෙවෙයි. නමුත් ඒ යෝගාවචරයාගේ ජීවිතයේ සූදානම් කරනවා ඉස්සරහට එන මතුමත්යේ එන බරපතල විපස්සනාවකට නැත්නම් බරපතල ඥානයකට සූදානම් කරනවා. නමුත් ඒ පසු කාලීන ආචාර්ය මතේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට මේ ඒ හැම දෙයකම හේතුව බලන තරම් ඉවසීමේ ශක්තියක් ඒ වගේම සත්‍යක් සමාධියක් තියෙනවනම් එයාට නමක් දීලා තියෙනවා චුල්ලසෝතාපන්න. නිසා සෝවාන් වෙලා නැහැ. නමුත් සෝවාන් වීමේ ලදරු අවස්ථාවේ ඉන්නේ මේ ඥානෙ හිතුවත් කවදාකවත් අපාගත වෙන්නේ. නියත ගතිකෝ සම්බෝධි පරායනෝ කියන්නේ. අනිවාර්යයෙන්ම විපස්සනාවටයි සම්බන්ධ වෙන්නේ ඉදිරියටමයි යන්නේ. ඒක නිසා මේ දකින දකිනදී හේතුවත් එකම බලන ගතිය අපේ ජීවිතයේ නැත්නම් යෝගාවචර ජීවිතයේ ඉතාමත්ම වැදගත් අවස්ථාවක්. මේක සාමාන්‍යයෙන් බැලුවොත් ඔය ආශ්වාස ප්‍රශ්වාසයේ විපස්සනා කරගෙන යනකොට ආනාපානයේදී මුල්ම වෙලාවේ මේක දැනෙන එකට සම්බන්ධ නිදර්ශනයක් කියනවනම් ආනාපාන සති භාවනා කරනකොට මම කලිමුත් කිව්වා වගේ මේකට කිසියම් බාධාවක් නැතුව එක එල්ලෙම ආනාපානෙ තියෙන්න ඕනේ කියලා තමයි භාවනා නොකරු කෙනෙක් හිතන්නේ. ආධුනිකයත් එහෙම තමයි හිතන්නේ. ඒ නිසා සියලු වේදනා නැතුව, ශබ්ද නැතුව, හිතවිලි නැතුව ආනාපානෙම පේන්ට් ඕනේ කියලා චිත්‍ර රූපයක්ම වාගේ යනවා. නමුත් ගියාට පස්සේ එහෙම වෙන්නේ කොච්චර හොඳ සමාජයක හිටියත් වේදනාව තියෙනවා. එකක්වත් වේදනාව අඩු වෙලා නැහැ. ඇඟ තියෙනවනම් වේදනාව තියෙනවා. ඒ පරිසරයේ ශබ්ද මොනක්වත් අඩු වෙලා නැහැ. ඒව එහෙමම තියෙනවා. හිතවිලි නේකේ අඩුපාඩුකුත් නැහැ. ඉතින් මෙහෙම තියෙද්දී මේවා මෙනෙහි කරලා මේවා නැති කරගෙන තනි ආනාපානට ගන්න ඕනේ කියලා හිතුවොත් එහෙම කවදාකවත් වෙන වැඩක් මේවා තියෙද්දිම මම ආනපාන කරන්න ඕනේ කියලා හැරුණු හැරුණු නැත ගත උරුවස්සා කියලා වගේ ඥානයක් පහල කරගත්තොත් මේවා තියෙද්දි ආනපානේ කරන්න පුළුවන් බවක් වැඩේ ජාම බේර ගන්න පුළුවන් බවක් යෝගාවචර තේරෙන පටන් ගන්නවා. එහෙම කරගෙන යනකොට ආනපානේ තියෙනවා හිතවිලි જાතිකුත් තියෙනවා. ඒ හිතවිලි මොනවද කියලා හොයන්න ගත්තොත් එක පාරටම හිතවිලි ලොකු වෙලා ආනාපානෙ පුංචි වෙලා ඔන්න හිතවිල්ලක් වලින් හිතන්නේක් බවට අපිපත් වෙලා මේ හිතේ රාග දෝෂම මොකක් හරි හැඩයක් ගන්න. හැබැයි එහෙම නැතුව මේ හිතවිලි තිබිච්චාවයි මම ආනාපානෙමින් තෝනෑ කියලා බැලුවොත් අර හිතවිලි යන්නේ හැබැයි එතන තියෙන ඒ වගේ කිසි පණිවිඩයක් නෑ ඔහේ තරන්දි තරන්දි තරන් තරන්දි තියෙනවා තවත් දිගට සතිය පැවැත්වුවොත් යෝගාවචරය දවසක තේරුම් ගන්නවා මේ හිතවිලි කරදරකාරී බවට පත් කරගන්නේ අපි ඒකට අවධානය යොමු කරුවොත් පමණයි. නැත්තම් අපි දැඩිසේ ආනාපාන හිතියෝ දාන හිතියෝ හිතවිලි එන්නේ එන්නේ එන්නේ නිලින වෙලා පැත්තකට යනවා. හිතවිලි නේද කියලා හොයලා බැලුවොත් ගෙටේ. ගෙට ආවොත් කොටුවට ගේ දුන්නා වාගේ ආනාපානෙ මකා මකාගෙන හිතවිලි එන්න පටන් ගන්නවා. සද්දත් ඔච්චරයි වේදනත් ඔච්චරයි. ඒක නිසා මේ දේවල් ඔඩොක්කේ දාගන්නේ තමයි. දාගෙන කනවා කනවා කියලා කෑ ගන්න. එතකොට පේනවා මේ චේතනාව තමයි වැඩේ තීන්දුව කරන්නේ. ඒ නිසා හොඳ දක්ෂ යෝගාවචරය කවදාකවත් සද්ද නැති වේදන නැති හිතවිලි නැති පරිසරයක් බලාපොරොත්තු වෙන්නේ එයා අදිෂ්ඨාන කරගන්නවා මගේ හිත ආනාපානේ පවතිවා සද්ද තියෙන්නේ තිබියේවා වේදනා තියෙන්නේ තිබියේවා හිතවිලි තියෙන්නේ තිබියේවා මම මගේ ආනාපානේ අසරණ කරන්න නැතුව දිගට කරගෙන යනවා කිව්වොත් අර වේදනා සද්ද හිතවිලි එන්න එන්න අඩුවට පටන් ගන්නවා. විශේෂයෙන්ම සක්මන හරියට උදව් කරනවා මේ ලාවට හැම වෙලාවෙම දෝරේ ගලන හිතවිලි තියෙද්දි සක්මන් කරන්න පුළුවන් ශක්තිය බලන්න. මෙතෙන්දි පේන්න පටන් ගන්නවා මේ ඔක්කොම ගෙට ගොඩ වෙන්න කකුලක් උස්සගෙන ඉන්නේ. නමුත් දොර ඇරියොත් ගෙටේනවා. ඒ හොඳම වෙලේ තමයි දොර අරින්න නැතුව Taman තියාගෙන ඉන්නවනම් නැත්නම් ආනාපානිය අදාහගෙන මෙනෙහි කරන ආනාපානෙම හිටියොත් මේවා එන්ට එන්ට එන්ට නිලීන වෙනවා. ආනපනේ පාවා දුන්නොත් මේ වගේට ඇවිල්ලා ආනපානේ හසනවා. අන්නේ විදිහට මේ චේතනාවලින් තමයි මේ බටේට ලෝක මිනිස්සෙක් මේකෙදි කියලා කියනවා ඇත්තටම සද්ද වලට කරදර කරන්නේ අපි මිසක් සද්ද අපට කරදර කරන්නේ සද්ද එන්නේ ඇවිල්ලා යන්නයි අපි තමයි මේක මොකද්ද කියලා අහන්න හිත යොදනකොටම සද්ද ඇවිල්ලා අපි යට කරගන්නවා වේදනත් සමහරලාට එහෙමයි හිතෙවිත් ඒක නිසා ඔය කටුකුරුනේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ මේක ගැන කතා කරනකොට උන්වහන්සේ මේ සිද්ධිය විස්තර කිරීම තමයි මම මේ කියන්නේ. සමහර වෙලාවලට නම් භාවනාවට ගිහිල්ලා මොන විදිහකින්වත් ආනාපානෙ කියන්නේ වේදනා, සද්ද, හිතිවිලි දෝර එනවා. ආනාපානෙ තියෙනවා. නමුත් බොහොම ඇකිලිච්ච ස්වරූපෙන් අරව වැඩි. ඒතකොට හිත ඇවිසෙනවා. ඒතකොට තේරුම් අරගන්නවා මේක ඉඳකට දැන් කරන්න බෑ. අරමුණු සිවුම් වැඩි බාධක බර වැඩි ඒක සක්මනට යන්න යෝගාවචරය දක්ෂ තීන්දුවක් ගන්නවා සක්මනට ගියත් හිතවිලි දොරට තට්ටු කරනවා වේදනා නම් අඩු නමුත් ශබ්ද බාධා කරන ඒකට උන්වහන්සේ කියනවා සක්මන් කරන ගමන් හිතේ හිතවිලි නොරැඳේ කනේ ශබ්ද නොරැඳේ ඇහි රූප නොරැඳේ කයේ වේදනා නොරැඳේ කික දක්වනවා මේ හැම හිතවිල්ලක්ම එන්නේ ඇවිල්ලා යන්නේ අපි තමයි මේගොල්ලෝ ගෙට අරගෙන හිතවිල්ලක් වඩපත් කරන අපේ ආනාපාන පාවදීම කරන්නේ හැම වේදනාවක්ම යණ්ඩයි නමුත් අපි ඒක බය නිසා හෝ නැත්නම් සුඛ වේදනාවක් නම් කැමැත්ත නිසා හෝ ඒකට ආසනයක් දීලා එක එක පළපතියක් කරගන්න සද්දත් එහෙම අන්න එතෙන්දි හොඳට පේනවා භාවිත මනසක් කියලා කියන්නේ හේතුඵල ධර්මකෙන් දන්න කෙනෙක් නම් තේරුම් ගන්නවා ඒ වෙලාවට කළ යුතු දක්ෂ දේ කරලා තමන්ගේ සත්‍ය සමාධිය බේර ගන්නවා මිස අපි සිතිවිලි වලින් වේදනා වලින් සත්‍ය වලින් තොර සුද්ධ ආනාපානයක් හිතන තරම් මූල ධර්මවාදී විය යුතු නැහැ. නිසා දක්ෂ යෝගාවචරය හේතුඵල ධර්ම දන්න යෝගාවචරය ඒ හිතිවිලි වේදනා සද්ද චෝදනාවකට බාර ගන්න. ඒක තමන්ගේ අවස්ථානෝචිතෝ ප්‍රඥාව තියනවද නැද්ද කියලා බලන්න ප්‍රශ්න පත්‍රයක් කරගන්නවා මිස පරාජිත හිතක් ඇති කරගන්නේ නැහැ. මේක දිගේ ඉදිරියට ගියාට පස්සේ තමයි යෝගාවචරයට පුළුවන් වෙන්නේ මේ හිතවිලි වේදනා සද්ද තියෙද්දි ආනාපානය බලන්ඩ ඒකට හිත යොදන්න හිත යොදාගත්තොත් මේ හිතවිලි වේදනා සද්ද වලින් කැළඹිච්ච නැති සියුම් ආනාපානයේ නිතරම තියෙන බව හෝ දැක ගන්න. සමහර වෙලාවට නම් හිතවිලි වේදනා සද්දano ආනාපානයේ දඟලන කලබල වෙනවා. එහෙමනම් ඒ කියන්නේ යම් කිසි බලපෑමක් වෙලා. සමහරලාට බලනකොට කිසිම බලපෑමක් නැහැ. ආනාපානෙ බොහෝම සාන්තව තියෙනවා. ඒකට හිත දාපු ගමන් කයයි හිතයි දෙකම තැම්පත් වෙනවා. කොහොමම ගියාට පස්සේ තේරෙනවා ආනාපානෙ දිගේම නූල අත ගාගෙන යනවා වගේ යනකොට ඉතාලම ගැඹුරු තැනකට යනවා. හිතිරි සද්ද වේදන නැතුව නෙවෙයි. නමුත් කයයි හිතයි ආනාපානය පුදුම නිස්සද්ද තැනකට ඇවිත්. ඉතින් මේකේ හැමාරට පැය හැමාර ඉඳ පුරුදු කරන්න කියනවා. පැයමාර ඉන්නකොට ඊටත් යට තියෙනවා මේ හා සමානම සංසිද්ධිය. ඒ මොකද්ද? ආනාපානෙ මෙනෙහි කෙරුවත් එකයි නැතත් එකයි. ආනාපානෙ කියලා හැපෙන තැනක් හෝ ආස්වාද ප්‍රසවාස කියන බෑ නමුත් පණ තියෙන බවට නොමැරිච්ච බවට නිින්ද ගිහිල්ලා නැති බවට මොකද්ද ලකුණක් තියෙනවා. ඒ මතින් පරණ දැකපු රූප විවිධාකාර දේවල් මතුවේ. නාහපු සද්ද જાති ආහපු සද්ද જાති ඔහේ ඇවිල්ලා කයි අතනින් මෙතනින් මස් පිටුනා ලියනවා දඟලනවා ගැස්සෙනවා ඒක පණ තියෙන බවටත් හොල්මන් කරනවා හිතෙත් හිතවිලි එනවා ඒවා සේරම නිකන් මේ බලාකුළු වගේ මිසක්ක පාවෙන බලාකුළු වගේ මිසක්ක කිසිම හැඩයක්වත් පණිවිඩයක්වත් මොකක්වත් නැහැ හැබැයි මේවා දිහා බලන්න ගියොත් අපෝ නොබලා අපි අර මැද තියෙන විවේකයේ කරු කරන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයා විතක්ක විජේ වේදනා විජේ වගේ කියන ඒ ඒ දේවල් ආවපමණින් කරදරයක් කරගන්න නැතුව එව්වා බාධා නොකරගෙන එව්වා මැදි මේ ප්‍රයෝගශීලීව මූල කර්මස්ථානයේ ගෙනියන්න යනකොට තේරෙනවා මේ හේතුඵල ධර්මය අවබෝධ කරනවා කියන එක උගන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වෙලාවේ පවතින ආ වූ සූරකමක් තියෙනවා. වෙන විදිහට කියන එක විද්‍යාවක් නෙවෙයි එතන කලාවක් තියෙනවා. මේ වෙලාවට ගැළපෙන ප්‍රයෝගය මොකද්ද කියලා දැනගන්න නම් භාවනා කරලම අල්ලගන්න. අල්ලගන්නකොට අල්ලගන්නකොට කිසිම චිත්තක්ෂණයක මේ හේතු බල ධර්ම අවබෝධ කිරීමට සාක්ෂි නැති කියලා චිත්තක්ෂණයක් නැහැ. કોઈ දේ ආවත් මෝඩ වඩුව ආයුධත් එක්ක පොරබදනවා වගේ අදක්ෂ යෝගාවචරයක බාධාවට හරවලා. දක්ෂ යෝගාවචරය ඒක සාධකයක් බවට පත් කරගන්න. ඉන්නේ සාධකයක් බවට පත් කරගන්න ඥානීය තියෙනවා නම් ඒ පුද්ගලයා චුල්ලසෝතාපන්න තත්ත්වයට තමයි පත් කරලා තියෙන්නේ. මෙන්න මෙතෙන්ට යනකොට දකින දකින දේ කො හේතු වශයෙන් ඵල වශයෙන් නැත්නම් නාම වශයෙන් රූප වශයෙන් දකිනවා මිස අනිවාර්ය එක දෙයක් හතරට කඩලා බලන්න. හේතුඵල නාම රූප. මේ විදිහට බලනවා මිස ඒක ඝණයක් එහෙම නැත්නම් ගුලියක් සංඥා ඝන සංඥාවක් නැති වෙනවා. විලපත් කූරු පිටියක් කූරු කූරු ගලවලා බැලුවා. ඇටෙක් බටපතුරුකින් හදපු ගයක් බින්දිතා වගේ. යෝගාවචර තියෙනවා සත්‍ය සමාධි ඉදිරිපත් වුණාට පස්සේ මේවා පතුරු ගහලා බැලුවාට පස්සේ එකක්වත් සතිය සමාධියට උරුට්ටු වෙන්න එල්ල වෙන්න දෙයක් නැහැ. ක්‍රමිකව පහර දෙනවනම් දිගින් දිගට දිගින් දිගට පහර දීගෙන යනකොට ඕනේ බලමුලුවක් කඩන්න පුළුවන් කියලා ශක්තියෙන් පටන් අරගන්න ඉස්සලාම වතාවට ඉස්සර බය වෙලා ඝන සංඥාවට බය වෙලා හිටියට එක එක එක එක වෙන් කරලා බලුවොත් බින්දින්න බැරි දෙයක් නෑ කියලා මේ සෑම දෙයකම තියෙන මේ බලන දෘෂ්ටි කෝණේ හැටියට වෙනස් කරන්න පුළුවන් වාෂ්පීකරණය කරලා හරින්න හරින්න පුළුවන් බව ජීය කරලා හරින්න පුළුවන් බව තේරෙන්න පටන් ගන්නවා හැම දෙයකම ස්ථිර සහර ගතියක් නෑ එක්කෝ බොහෝ වෙලා බලන දිලි නැත්නම් හරියට එල්ල කරලා ගහිල්ලේ අනිත්‍යත්වය දක්වන්න පුළුවන් එතකොට ඒ යෝගාවචරය බැලුවොත් අපි නිත්‍ය වශයෙන් තියාන හිටපු අපේ ඥාති පිරිවරයි. වස්තු ඒ වගේ toy කියන කිසිම ස්ථිර සාක්ෂියක් නැහැ. ස්ථිර මේ ආරක්ෂාවක් නැහැ. ඒ වගේම ඔය බයට මෙතෙක් කල් තියානටපු වේදනා හිතවිලි ඒව බැලුවත් ඒ වගේ හරහා යන්න බැරි කමක් නැහැ කියලා හැම දෙයකම මේ වෙනස් වෙන ගතිය. ඒක නිතරම සංකර බව. පෙළෙන බව. ඒ වගේම විනිතරෝම මුණත වෙනස් කරමින් ඉන්න බව දැක ගන්නවා ඉස්සිස්සලාම වතාවට. හැබැයි තාම මේ යෝගාවචරයට මේවා අනිත්‍ය දුක්ඛය දැක්කට අනාත්මය දැක ගන්න තරම් තද්ද බල ගැඹුරක් නැහැ. මෙන්න මේ මේකේ නාම රූප පරිච්ඡේඥාන, පච්ච පරිකාඥාන, සම්මසමේ අවසාන කතා කරපු සම්මස ඥාන පිළිබඳව වෙනමම පැත්තකින් සමහර ආචාර්ය විස්තර කරනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ සිද්ධියේ මැද පමණක් දැකීම කියලා කියනවා. සංසිද්ධියේ මුලැමැදාග කියන තුනෙන් මැද විතරයි දකින්නේ. නාම රූප පරිච්ඡේද ඥානට එනකොට හැමදේම සිද්ධ වෙලා ඉවරයි. මුල පාටන් අරගෙන ඉවරයි. මැදදි තමයි දකින්නේ. පච්චපරිග්‍රහ ඥානය කියලා කියන්නේ මුල සහ මැද කියන දෙක දැකීම. සම්මසන ඥාන කියලා කියන්නේ මුල මැද අග කියන තුනම දැකීම. ඒක සාමාන්‍යයෙන් සප්පකාය පරිසංවේදී අස්ස සිස්සාමිති සික්කති කියනකොට විස්තර කරලා දෙන්නේ ආස්වාසයේ මුල මැදාක දකින්න. පිම්බීමක් හැකිලිමත් වෙනවා මුල මැදාක දකින්න. වම දකුණ කරගෙන ගිය සක්මණේ ඔසවන යවනවා තබනවා කියලා තුනල කඩලා බලන්න. ආහනේ විදිහට කඩලා බලන්න බලන්න බලන්න මේ හැම එකකදීම ජවනිකාවෙන් ජවනිකාට මාරු වෙන කාටුන් චිත්‍රයක් වශයෙන් දකින්න මිස සංසිද්ධියක් නැහැ. ඔක්කොම තියෙන ක්‍රියාවලියක්. අපි බැලුවොත් කාටුන් චිත්‍රපටියක් ඒ අදාළ වේගයේ ගියොත් ඒක පේන්න තියෙන්නේ මිනිස්සේ කත උසනවා එහාට යනවා මෙහාට යනවා නමුත් ඒක වේගය අඩු කරලා බැලුවොත් ඒක තියෙන්නේ මිනිස්සෙක් විසින් ඇඳපු රූප කැලි ටිකක් විතරයි ඒ රූප කැලි අධික වේගයෙන් යනකොට මිනිස්සෙක් වගේ පේනවා නමුත් එක එක රූපයක් බලනකොට ඒක තියෙන්නේ කිසිසේත්ම ආත්මීය ගතියක් නැහැ මැරිච්ච දේවල්. අන්න ඒ වගේ ඕනෙම සංසිද්ධියක් විස්තරාත්මකව ලං වෙලා බැලුවොත් පුංචි පුංචි කෑලි බලන්න බලන්න ඒකේ තියෙන පුද්ගල ભેදේ, ඉෂ්ටි පුරුෂ භාවයේ ආත්මීය ගතිය කැඩෙන්න පටන් මේ කියන ඥාන තුනම එනකන් විපස්සනාව තාම පටන් ගන්නෑ. මේ යෝගාවචරයට ඒ බලන ඕනෙම දෙයක ඒක පැත්තකින් අපේ සතිය සමාධිය වුණත් කැඩි කැඩි යන බව තේරෙනවා. බලන ආනාපානය වුණත් කැඩි කැඩි යන බව තේරෙනවා. වම දකුණ වශයෙන් වැඩ කරගෙන ගියත් ඒක තුල වැඩ ගොඩාක් කියන බව තේරෙනවා. මෙතෙන්දී මුගව දෙනෙක් ඒ බය නිසා ඒ ඇති වෙන Tamanට පේන දේ හරියට විස්තර කරගන්න බැරි නිසා Taman පිළිබඳව සැක භවනා ක්‍රම පිළිබඳ සැක නානාත්ව දේවල් පාලකන. ඒ නිසා මෙතන විපස්සනාවට පෙළඹෙන්නෝ නොපෙළඹෙන්නෝ කියලා කරන කඩින් පරීක්ෂණයක් කරනවා. මෙතනින් එහාට ගියොත් විතරයි මේ නාටකන ධර්මයක් වශයෙන් සඳහන් කරන උද්‍යත්ත ගාමිනී පඤ්ඤා කියන ඇතිවීම නැතිවීම දෙක ශීඝ්‍රව දැක් ගන්න පුළුවන්. නැත්තම් දේවල් නම් වශයෙන් වෙන් කරන්න බෑ. දකින දකින දේ ශීඝ්‍රයෙන් වෙනස් වෙන බව. දිග විශාල වැවකට වතුර වහින වස වහිනකොට වතුර මුනත වතුරකඩ බින්දු බින්දු කැඩි කැඩි බිඳි බිඳි යනවා වගේ නැත්නම් අබ ගොඩක් අරගෙන පුපුරන පුපුරු ගහනකොට වගේ සිද්ධි ගොඩක් විතරක් වෙන තැනට යන්නේ ඔන්න ඔය කියන ඥාන ටික පෙන්නට පස්සේ ඒක තමයි ඉස්ලාම කියන්නේ සාමාන්‍ය විපස්සනා ප්‍රධාන විපස්සනා ඥානය කියන්නේ. ඉතින් ඒ මට්ටමටවත් එනතේ මතක් කරනවා ගුරුවරයෙක්ගේ අසුර අවශ්‍යයි. වෙන විදිහට කියනවා මේ මට්ටමට ආවේ නැතුව තනියම භාවනා කළොත් කාංකා විතරන විසුද්ධිය කියන සැක සංකාවල් වලින් පටලවිලා අවුල් වෙන්න තියෙන ඉඩ වැඩි. මේ මට්ටම් වලදී ගුරුවරයෙක් ඉඳගෙන භාවනා කරගෙන යනවනම් ඒ පුද්ගලයාට එතනින් එහාට නැත්නම් මේ කියන උද්‍යප්පේ ඥාණයෙන් එහාට නම් සාමාන්‍ය නැවත වැටෙන්නේ නැහැ කියන්න බෑ වැටුනොත් නැගිට ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා ඒ අර මුලින් මුලින් මේ සංසිද්ධියේ හොඳ විස්තර වශයෙන් දක්වගෙන ඉන්නකොට ඒකට බය නැතුව අදිෂ්ඨාන පූර්වක විදිහට යන්න ගත්තොත් ඒ යෝගාවචරයට අර සමත සමාධියදී ඇති වෙන්න වගේ ආලෝක නිමිති පහළ වෙන්න පටන් ගන්නවා සිග්ගි බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙවි ගියාට පසුබිමේ පුංචි පුංචි විදුලි කොටන්නා වාගේ එහෙම නැත්නම් මුතු මාල වාගේ මුන්න මුන්නව හරි ආලෝක පේන්න පටන් ගන්නවා. බෑර සමථ යෝගාවචරයට වගේ එක දිගට හිටින්නේ නැහැ. හැබැයි අටවලේ බොහොම සජීවීව පේන්න පටන් ගන්නවා. මේ ආලෝක පටන් අර ගන්නකොට පටන් අර ගන්නට අර කැඩි කැඩි ගිය සතිය මුතු අඛණ්ඩ සතියක් වඩපත් වෙන්න පටන් ගන්නවා. භාවනා ආසනේ අස්පිල්මක්වත් ගහන්න දෙන අතක්වත් හොල්ලන්න හොඳ සුඛයක් පහළ උපේක්ෂාවක් එනවා හොඳට හේතුඵල බලාගෙන යන්න පුළුවන් තරමේ හොඳ උපේක්ෂාවක්. මේ විදිහට Taman අර භාවනාවක් කිරීමට අවශ්‍ය කරන මූලික චිත්තසයිසික ධර්ම ප්‍රධාන වශයෙන් දෝරේ ගලනවා වගේ එන්න පටන් මේ එන එක කොච්චර එනවද කියනවා. ආධුනික යෝගාවචරයට මේ කොච්චර එනවද කියනවනම් ඒ යෝගාවචරයාට බොහෝ විට කල්පනා වෙනවා මේ මෙච්චර වටිනා ධර්මයක් මට තේරෙනවා මගේ අම්මට බණ ටිකක් කියන්න නැත්තම් මට උගන්වපු ගුරුවරයාට බණ ටිකක් කියන්න නැත්තම් නැත්තම් යාළුවන්ට මිත්‍රයන්ට මේක කියලා දෙන්න නැත්තම් කියලා අර පරානුද්යතා පරිසංයුක්ත විතර්ක ඇවිල්ලා සමහර ලාවට පොත් ලියන්න පටන් අර ගන්නවා අනුන්ට බණ කියන්න පටන් අර ගන්නවා කොහොම නෙවෙයි මං වාගේ කරන්න මෙන්න මෙහෙම ගින්ද ගන්න මෙහෙම කරන්න කියලා අනු මෙහෙවන්න ධර්මත අමාරු යට වෙලාවට එන්නේ ඒ අවස්ථාවේදී මේ Tamanට පහළ වෙන්නේ මේ ධර්ම Taman අදි탁සේරුවටපත් උනොත් දර්ශනා ඥාන ටික මෝරවාගෙන සෝවාන් සකදාගාමි අනාගාමි පිළිෙන යායතු අධ්‍යාත්ම මාර්ගයේ මොකක්වත් නැතුව ධම්මක රහත් වුණා කියන තරමට කියන තරමටම අධිපක්ෂයට එනවා කියන්නේ. ඒක කියනවා අදිමානී කියලා. හැබැයි අසරණයි. ඒ කියන්නේ හේතු සහිතවයි. නමුත් අධිපක්ෂයවත් තියෙනවා. ඒක පිළිබඳව කතා කරන අතුවාචාර්යන් වහන්සේ සඳහන් කරනවා දුස්සීල වූ සීලයක් නැති කෙනාට කවදාකවත් මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. අසාර්ථක යෝගාවචරයට මේ தත්ත්වෙ එන්නේ නැහැ. මාර්ග ඥාන එකක්වත් ලැබුව කෙනාට එන්නේ නැහැ. සාර්ථක යෝගාවචරයට විතරයි මේක එන්නේ අහුවෙන්නේ. අහුවෙන්නේ මොකද? හොඳට වාඩි වෙලා ඉන්න පුළුවන්. හොඳට සතිය තියෙනවා, හොඳ සමාධිය තියෙනවා, වීර්යය තියෙනවා, උපේක්ෂාව තියෙනවා, ආලෝකය තියෙනවා. සප සේරම තියෙනවා. හැබැයි යෝගාවචරය අරමුණේ නෙවෙයි ඉන්නේ. ඉන්නේ මනෝ ලෝකෙට. මෙන්න මේ මට්ටමේදී මේ ඇති වෙලා තියෙන උපක්ලේශ රාශියක් කියලා. මං ආවේ ওই වගේ මේ වලට රැවටෙන්න නෙමෙයි මගේ પરමාර්ථය නිවන් දැකීමේ කියලා. නැවත නැවතත් මෙනෙහි කිරීමේ කියන එකම ක්‍රමය මතින් මූල කර්මස්ථානයේ මැත කර ගැනීමේ මූල කර්මස්ථානයේ මූල දීලා තියා ගැනීමේ දක්ෂතාවය නැති වුණොත් මේ උපක්ලේශ ධර්ම නිසා බොහෝ විට කටමැට දොරවන්න පටන් ගන්නවා. ඒකට බාධාවකුත් තියෙනවා. මොකද්ද බාධාව? අර වෙනදා විදියට මූල කර්මස්ථානේ පේන්නේ නැහැ. ඒකේ විදියට ඉස්තිරසාරෝ පේන්නේ. නමුත් මේ මූල කර්මස්ථානයේ තිබුණු තැන හෝ ලේසේ හෝ දකින්නේ කියලා කියනවා. මහසි භාවනා කරමින් මතක් කරනවා එලාට උදරයේ පිම්බීම හැකිලිම බලවට උදරේවත් පේන්නේ. ඒ නිසා පපුවටත් නාඩියත් අතර මැද තන හිත තියාගෙන ඉන්න කියනවා. මේ අඳුරු වලාවල් දුර වෙනකම්. මේකට කියන්නේ ධම්මොද්දච්චය කියලා. ධර්මයේ විසින් ඇති කරන ලද උද්දච්චක් පාවය. මේ අපි සාමාන්‍ය උද්දච්චය කියලා කියන්නේ මාන්නක්කාරකම මෙතන කියන්නේ උද්දච්චය කියලා හිතේ අවිශ්චිච්ච ගතිය. මෙන්න මේක එහා පැත්තට දාගන්නකම් නැත්නම් මේ උපක්ලේශ ධර්ම පැනගන්නකම් තාම යෝගාවචරයට අර කලින් කියාපු විදිහට තනියම භාවනා කිරීමේ බලපත්‍ර දෙන්න අමාරුයි. මේක පිළිබඳව බටහිර ලෝකේ කරව පරීක්ෂණයක හොඳ සිත් ගන්නාසුළු අවස්ථාවක් කතා කරනවා. ඒ දැන් අවුරුදු මම හිතන්නේ 20කට 15කට විතර ඉස්සලා කරලා තියෙන්නේ. ඒකට ඇත්තටම ඇමරිකාවේ මේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දිගට වැඩ කරන වෙලාවේ භාවනා කරලා පිටවෙච්ච යෝගාවචර ඔක්කොම බෞද්ධයෝම නෙවෙයි. මේ සාමාන්‍ය එක විදියක ආචාර ධර්ම පද්ධතිය කෙරේ. ඒකට අනුයාත වැඩ කරන එක ගවේෂකයෙක් කරලා තියෙන්නේ මේ භාවනා ක්‍රමයේ කරන්න එන හැම කෙනාම හැම කෙනාම කියන්න බෑ වැඩි පිරිසක් යම් ප්‍රමාණයකට භාවනා අධ්‍යක්ීම් ලැබලා යන නිසා මෙයාට අවශ්‍ය වෙලා තියෙන බලන්න විවිධාගම් වල ඉන්න කට්ටිය අරගෙන කෙරුවොත් මේ සමාන ප්‍රතිඵල දෙක විවිධ කරකවල දෙයි කියලා. ඒ නිසා හැම ආගමකින්ම හැබැයි කියන දේ අහන දක්ෂ ඥානවන්ත තරුණ තරුණයන්ට ආරාධනා කරලා තියෙනවා අපි පරීක්ෂණයක් සඳහා කරනවා ඉදිරිපත් වෙන්න. ඒ සඳහා කතෝලික ආගමේ, ශීඛ ආගමේ, මුස්ලිම් ආගමේ, බුද්ධ ආගමේ, Hindu ආගමේ කට්ටිය එකතු කරලා ඒ ඔක්කොටම කියලා දීලා තියෙනවා මේක ආගමක් නෙවෙයි. මේක වෙන গুপ্ত ධර්මයක් නෙවෙයි එකම අරමුණකට හිත පවත්තන්න. පරිේශනයක් සඳහා. ඉතින් සමහරවිට මට දන්නේ හරියටම කියන්න ආනාපාන වගේ දෙයක් දීලා තියෙනවා. ඒක පාවිච්චි කරන යනකොට බොහෝ දෙනෙකුට ඒක හිතපු හොඳ පිං ඇති විවිධ ආගම් වල කට්ටියට කරනකොට මේ කියන தත්ත්වයට එන්න පුළුවන්. හරි ගුරු උපදේශයිතව ඒ පරිසර සාධක දෙනවනම් අරමුණට හිත දානකොට එතෙන් එන්න පුළුවන්. ඒ ආවට පස්සේ ඒ කට්ටිය සමාජ ගවේෂණයකට ලක් කරලා ප්‍රශ්න කරලා තියෙනවා. ඉතින් ඒ Hindu ආගමේ කෙනෙකුට මේ தත්ත්වයට ඇවිල්ලා හොඳට ආලෝකය ඇති වෙලා දිගට පැයක් දෙකක් වුණත් ඉන්න පුළුවන්. නැගිටින්න හිතෙන්නේ නැත්නම් සතුට තියෙන වෙලාවේදී ප්‍රශ්න කරපුවාම ඒ ඇත්තෝ කියනවලු අපේ ආගමේ පැහැදිලිව මේක සඳහන් කරලා තියෙනවා. මේ අපි අත්දකින්නේ ඒ සුද්ධ වූ මූලික නැවුම්කාර ශක්තියයි. මේක තමයි බ්‍රහ්ම පදාර්ථය කියලා සඳහන් කරලා තියෙන්නේ. මම හිතුවේ නෑ මේක මේ ජීවිතේ දකින්න පුළුවන් කියලා. නමුත් මට මේක නම් හොඳටම පැහැදිලි. මේක තමයි මූල ශක්තිය. මේක තමයි මේ අපේ ආගමේ කියන අන්තිම. ඒ නිසා මේක දකින්න හම්බ වීම අපි හිතුවේ මරණය මත්තේ කියලා නමුත් පුළුවන් නේද කියලා බොහෝම උදම් මල්ලා ප්‍රකාශ කරනවා. ඒ වගේම ඒ කතෝලික ආගමේ කෙනෙක් බැලුවොත් අමීර තමයි මම කාර දිව්‍යන් වහන්සේ කියලා සඳහන් කරලා තියෙන්නේ. මේකෙන් තමයි හොඳ නරක පහළ වෙන්නේ. මේකෙන් තමයි සියල්ල පටන් අරගන්නේ. මේක හැමතැනම තියෙනවා. හැම කෙනෙකුටම ගන්න පුළුවන්. හැමතැනම හැම වෙලාවෙම තියෙනවා. මේක තමයි මේ සාර බලධාරී ශක්තිය. මම මේක දැක්කයි කියලා ඒත් සතුට වෙනවා. ඉතින් මුස්ලිම් මිනිසෙකුට කිව්වොත් එහෙම මේක තමයි අපේ නබිනායකතුමා අල්ලාහතුමා ගුහාවේ භාවනා කරනකොට දක්වපු ශක්තිය. නමුත් අපේ පස්සේ කට්ටිය මේ කියලා කියනවා මේ ලෝකේ ලබන්න බෑ කියලා මම දැක්කම බොහොම සතුටු වෙනවායි කියලා හැම කෙනෙක්ම ඒ තම තමන් බලාපොරොත්තු වෙනා වූ પરමාර්ථයේ සේ ආව කියලා එක බරයි. බුද්ධහගන් එක නයි අවුවට පස්සේ කවලු මෙන්න මේකෙන් පරිස්සම් වෙන්න කියලා තමයි බුදුහාමුදුරුවෝ උගන්ලා තියෙන්නේ මේක තමයි උපක්ලේශ කියන්නේ දැන් තමයි වැඩේ පටන් ගත්තේ. දැන් තමයි විපස්සනා පටන් ගත්තේ. අනෙක් සෑම ආගම් හිතන්නේ මේක තමයි කෙලවර. ඒ නිසා මෙතෙන්දවත් මේ ජීවිතේ ය아가න්න බැරි වුණොත් අසරණයි කියලා අහන්න එපා. අසරණ තමයි. මෙතනදී තමයි මාර්ගය මාර්ග දෙක තේරුම් ගන්න. අපි මේ ලෝකේ දිලිසෙන සියල්ල රත්තරන් කියන තමයි යන්නේ. ඒ දිලිසෙන දේවලුත් අල්ලා ගන්න බැරුව දඟලන වෙලාවේ දිලිසෙන දෙයක් අහු වුණාට පස්සේ මේක නිවන කියලා බදාගෙන කොහෙදෝ යන ගමනක් මේකේ තියෙනවා. මෙතනින් එහාට ගියාට පස්සේ තමයි මේ යෝගාවචරයට තේරෙන පටන් අරගන්නේ. මේ දකින දකින දේවල් අල්ලාගෙන යන ගමනකදී කාදාවත් නිවනට යන්න බෑ. උන්දටෝම ප්‍රාර්ථනා කරන්න ඕනේ අපි යන්නේ කවුරු රවට්ටන්නවක්වත් කවුරු හරි දෙන මේ ආලෝකයක් දැකලා ලනු කණ්ඩවක්වත් නෙමෙයි හැමදේම අභියෝග කරන්න ඕනේ. Taman ලබාගත්ත මේ ඥානෙ, ලබාගත්ත මේ ධ්‍යානෙ, ලබාගත්ත මේ ආලෝකයක්, ලබාගත්ත මේ සතියක් සියල්ලම අභියෝග කරගෙන පොළවේ ගහ ගහ බලන්න වෙනවා මේක ඇත්තද කියලා. හරිම අමාරු තැනක් උතන. බුදුජානනාචි මේ නාටකන ධර්මයක් වශයෙන් පෙන්වන්නේ පඤ්ඤමා හෝති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ නිබ්බේ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමී. මෙන්න මේ විදිහට මේ මාර්ගය අමාර්ගය දෙක තේරුම් අරගෙන නියම මාර්ගයට දාන්න නම් මේ මට මට භවනා හරි ගියා මට සතිය තියෙනවා මට සද්ධාව තියෙනවා මේක මගේ සද්ධාව මේක මගේ සත්‍ය කියා ගන්න කෙනෙකුට කවදාකවත් උතරින් එහාට යන්නේ මේ ධර්මතාවයේ අනුව පහළ වෙනවා සතිය සමාධිය ඒක මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා ඒ එනේන දේ ධර්මතාවයක් විදිහට දකින මාර්ගඥය කියන්නේ මාර්ගය මාර්ගයෙන් වෙන් කරන ඥානය කියන එක කවදාකවත් කටපාඩම් කරන්න ගිහලා එතෙන්දී හරියට ක්‍රියාත්මක කරන්න බෑ වෙන විදියට කියනවා මෙතෙන් යන හැම කෙනාම අහුවෙනවා. සැරයක් නෙවෙයි දෙසරක් නෙවෙයි තුන් හතර සැරයක් අහුවෙනවා. මුගක් වෙලාට ගුරුවරයාට කියන්නෙත් නෑ ඔය ගුරුවරයාට මට විතර නෑ මන්ට නම් හරියටම කහුවෙලා කියනවා ගුරුවරයාට කිව්වට මේක තේරුම් කරගන්නත් බෑ කියලා ගුරුවරයාත් පහත් කළා හලකන වෙලාවක් යනවා. ඔතිතාම ප්‍රවේශමෙන් කමඨාන් සුද්ධ කරනකොට ගුරුවරුන්ට මතක් කරලා දීලා තියෙනවා මේ ශිෂ්‍යයා ඉන්න මේ වෙලාවේ ඉතාමත්ම තීරණාත්මක අවධියක හරිම අසරණයි අනාතයි මෙයාටම කියලා දෙන්න ඕනේ මේක නෙවෙයි પરමාර්ථය මේ પરමාර්ථයට යනකොට මඟදී හම්බෙච්ච හොල්මන් ටික මේ සියල්ල මැද මූල කර්මස්ථානට යන්නේ සියල්ල මැදම අභියෝග කරන්න වෙනවා විවවන් අනිත්‍යයට යට වෙන දේවල් මේක දුකට යට වෙන දේවල් මේ ආත්මයට යට වෙන දේවල්ද කියලා මේව ඒ විදිහට අභියෝග කෙරුවොත් විතරක් ඒ යෝග අවචරයට නැවතත් මේ ශේරම මැද සැඟවි ගියා වූ ආය මූල කර්මස්ථානේ මතුවෙන පටන්. හැබැයි ඒකට මූල කර්මස්ථානේ අර මුලින් තිබුණු ඒ ස්වභාවික ලක්ෂණ වලින් නෙවෙයි ඒ සටහන් ඒ ආකාර නැහැ. නමුත් මූල කර්මස්ථානයේ විකු මේ පරිණාමිත ස්වરૂපයක් දැක ගන්න පුළුවන්. ඊට පස්සේ නම් අත්තම් භාවනාවේ තද බල අභියෝගෙන්නේ නැහැ. ඊට පස්සේ භාවනාව නිසින්ින් දියන්නේ. නමුත් මෙතෙන්ට එනකන් යෝගාවචරයට සිද්ධ වෙනවා මේ අතුරු මාර්ගවලට තියෙන සැක දුරු කිරීම සහ මේ මාර්ගය අමාර්ගය දෙක වෙන් කර දැන ගැනීම. ඉතින් මේක දැනගත්තට පස්සේ තමයි යෝගාවචරයට තේරෙන පටන් අරගන්නේ අපේම හිත අපිට දෙන මේ ලනු. අපි කියනවා මේකට මේ මිත්‍ර ප්‍රතිරූපකය කියලා. අපි ආශ්‍රය කරන හුඟව දෙන තමයි අපිට දෙන මේ ලනු දෙන්නේ. එයත් තමයි කියනවා මිත්‍ර ප්‍රතිරූපකය කියලා. මිත්‍රා ස්වරූපයෙන් පෙනී සිටිනා වූ සතුරු. ඒ වාගෙම තමයි මේ ජීවිතේ නිවන් දකින්න ඕනේ මේ පරියන්ක නිවන් දකින්න ඕනේ මේ රිට්‍රීට් එක නිවන් දකින්න ඕනේ කියලා කියන එකත් හතුරෙක් වෙනවා. කිසිසේත්ම අපේක්ෂා කරන්න බෑ යමක් බලන්න යමක් ලබන්න අපිට කරන්න දෙන මූල කර්මත්තන යාලු කරගන්න විතරයි. දුක එනකොටත් නැත්නම් වේදනාව එනකොටත් දුක් වේදනාවටත් මූල කර්මස්ථානේ සරණයි. සැපක් ආවයි කියලවත් මූල කර්මස්ථානේ පාවා දීලා සැපට යන්න එපා. අන්ධකාරයක් ආවයි කියලත් මූල කර්මත්වයෙන් අමතක කරන්න බෑ. ආලෝකයක් ආවයි කියලා අමතක කරන්නත් එපා. සතිය හරියයි කියලා මූල කර්මත්වයෙන් අමතක කරන්නත් එපා. සතිය වැරදුණයි කියලා අමතක කරන්නත් එපා. මේ විදිහට සෑම දෙයක් අතරමැදදීම වාංගු කරන්නකට අලවංගුවක් වගේ. මූල කර්මස්ථාන කියන්නේ නිවන නෙවෙයි. නමුත් මේ එන බාධක ධර්ම කපාගෙන ඉදිරියට යන්න නම් ඒක සරණ කරගන්න හැටි, ඒක පිහිට කරගන්න හැටි අමාරුවේ වැටිලම තමයි ගොඩේ. එතකොට එන ඥානෙ අපි කියන මේ උද්‍යත්තගාමිනී ප්‍රඥාව කියන එක ඉතිහාසයෙන් භූගෝලයෙන් ගණිත ශාස්ත්‍රයෙන් කවදාකවත් ගන්න බෑ. ඊට වඩා උඟාක් වෙනස් ප්‍රායෝගික දැනුමක් මෙතන තියෙනවා. හැබැයි මේ කියන්නේ තාමත් මේ යෝගාවචරයගේ පවා පෞරුෂත්වයේ ස්ථිර වෙනසක් ඇති වෙලා නැහැ. තාම පෙන්වන්න පටන් අරගන්නේ මේ තමන් වුණත් තමන් ඕනට වැඩිය අදි탁ෂීරෝට යන්න පටන් අරගත්තොත් ඒකම ඒ පුද්ගලයාට බොරුවලක් වඩපත් වෙන එක තැන වැටෙන්න හේතු වෙනවා. ඉතින් ඒක කරනවා නම් හරියට නිවැරදිම හරියට කරන්න ਸਰවඥාසී ඉන්න ඕනේ. උන්වහන්සේට ආශය අනුශේ ඥාණයට පේන. මේ බුද්ධිලා තමයි පිළිබඳ අධි탁සිරුත්. ඉන් මෙපිට අපි දැන් අනාතයි. අපිට ඇහැ නැහැ. නමුත් අපිට පුළුවන් ගොඩේන්න මේ தত্ত্ব සබහන වැරදි தত্ত্ব සහ හරිගිය தত্ত্ব අවංකව ධර්ම සාකච්ඡාවට ඉදිරිපත් කරන්න පුළුවන් නම් කමඨාන් සුද්ධ කරන වෙලාවට අනිත් පැත්තෙන් සමහර විටක නිවැරදි විනිශ්චයක් එන්නේ කියලා. මේක හරියට කියා ගන්න බැරි නම් නැත්නම් මේ தત્ත්වය හරියට දැක දැන ගන්න බැරි නම් අසරණයි කියලා අනාතයි කියලා ඉතින් ආය අලුතෙන් කියලා දෙන්නේ. ඒ අටුවාව පිළිගන්නවා ඉතාම දක්ෂ යෝගාවචරයට තමයි මේ අනාත භාවය ලැබෙන්නේ. සතුම් මරමින් හොරකම් කරමින් කාම විත්‍යාචාරය කරන කෙනෙකුට මේ ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. ඒ වගේම පළවෙනි මාර්ගනායන අවබෝධ කෙනාට මතුවෙන්නේ නැහැ. ඒ පුද්ගලයා මේක ආරහා ගිහිල්ලා තියෙන නිසා. ඒ නිසා මේ අලුතෙන් අලුතෙන් මේ වැඩ කරන ඇත්තන්ට කාට වුණත් මේ වෙලාවේදී ඒ කලින් ගිය කෙනාගේ පාර කලින් ගිය කෙනාගේ උපදේශ අත්‍යවශ්‍යයි. ඉතින් එහාට ගියාට පස්සේ ඒ යෝගාවචරයාට මේ ඉන්දිය ධර්ම බල ධර්ම පිළිබඳව ඉංගියක් පෙන්වන්න පුළුවන්. ඒ පුද්ගලයාට සද්ධාව සද්ධා ඉන්ද්‍රිය සද්ධා බලයක් බවට පත් වෙනවා කියන්නේ. සද්ධා බලයක් කියලා කියන්නේ පොතේ අසද්දේන කම්පතිති සද්ධා බලක්. අශ්‍රද්ධාවක් පහළ වෙලා එයින් කම්පාණ වී සිටීමයි සද්ධා බලය කියන්නේ. අපි ඉස්සර හිතන්නේ සද්ධාව දියුණු වීමයි සද්ධා බලය කියන්නේ. නෑ. අශ්‍රද්ධාවක් පහළ වෙනවා. බුදුහාමුදුරුවෝ සැක කරා. ධර්මයක් සැක සංඝයාත් සැකන තමන්ගේ සීලයත් සැකලා ඊට සද්ධාව කඩලම යනවා. පදව දුර්වල වෙනවා. නමුත් නැසලී ඉන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන් නම් එයාට ආයෙ ශ්‍රද්ධාව ඇති කරගන්නත් පුළුවන්. ඒකට කියනවා ශ්‍රද්ධා බලය කියලා. හිතා ගන්න බැරි අර්ථකථනයක් දීලා තියෙන ශ්‍රද්ධා බලය. ඒ වීරිය බලය කියලා කියන්නේ කුසීතේන කම්පකීති විරිය බලය. භාවනා කරනකොට හොඳටම වැක්කෙනවා. නින්දටම යනවා තමයි. තමයි නින්ද යන්න ගිහිල්ලා එනවා. එතකොට හිතෙනවා දැන් නම් භාවනා ඉස්සර වගේ නෙමෙයි පිරිසක් හේතු මැද කරන්න බැරි තරම් දුර්වල වෙන තත්ත්වයක්. ඉතින් මේකට උඟ වෙලාවට සැලෙන. තමන්ගේ මේ දුර්ලභමක් කියලා හිතන නමුත් වීරිය බලය කියලා කියන්නේ අන්න එහෙම කුසීතකමක් ආවත් නැසලි. ඉදිරියට යන්න පුළුවන් ශක්තියට කියනවා වීරිය බලය කියලා. සද්ධාව ගැන මේ සතිය ගැන කියන කියන්නේ පමාදේන කම්පතිති සද්ද සති බල. ප්‍රමාදේ කියලා කියන්නේ මෙනෙහි කරගන්න බෑ. සතිය නෑ ඉතින් ඔය ඉදිරියට වැඩ කරනකොට තියෙන සතිය අසතියෙන් සතියට එන හැටි සහ සතියෙන් අසතියට එන හැටි පිළිබඳව විස්තර කරනකොට විශේෂ අප්‍රමාදී කියන වචේ පෙන්නකොට අටුවාචාර්යව සඳහන් කරලා තියෙනවා කාරක අප්‍රමාදේ සහ කාරාපක අප්‍රමාදී කියලා දෙකක්. අපි මේ ප්‍රමා අප්‍රමාදීව ගත කරන ජීවිතකන දවස කටයුතු කරගෙන යනවා. එහෙනම් ඒක පාටම අපිට තේරෙනවා අපි අර මහසෝනගේ බෙල්ල වගේ එකක් කරනවා වෙන වැඩක හිත තියෙනවා. දැන් සතියේ නෑ. අප්‍රමාදේ නෑ කියලා තේරෙනවා. තේරිච්ච ගමන්ක පාරට ලැජ්ජ වෙලා අපි ආය සද්ධා මේ සතිය නැත්තම් ප්‍රමාදේ අප්‍රමාදේ පිහිටනවා. පිහිටනකොට සෑහෙන කම්පනයක් එනවා. සතිය ප්‍රමාදයේ දැන ගැනීම අපිට කම්පාවක් වඩටපත් වෙනවා. ඒ විදිහට අටුවාචාර්ය වහන්සේලා සඳහන් කරනවා සතියේ නැති බව දැනගන්න සතිය නොවන බව දැනගන්න මොකද්ද පැත්තකින් අපිට ඉංගියක් එන්න පටන් අර ගන්නවා බෙල්ල ඔළුව කොහෙද කඳ කොහෙද අන්න ඒකට කියනවා කාරා අපක අපමාදේ කියලා ඒක ආවට පස්සේ තමයි අපි හිත නැවත සතියට එන්නේ ප්‍රමා අප්‍රමාදයට එන්නේ ඒක ඉබේ කර දෙන දෙයක් ඉස්සල්ලාම තියෙන්නේ අසතිය අසතියෙන් ඉන්න බව සතියට වැටෙන්නේ මේක තමයි තාමත් වැදගත් දෙයක් අපිට සාමාන්‍යයෙන් හිතෙන්න නැවත සතිය පිහිටුවා ගැනීම වැදගත් ඒක. නමුත් අටුවාචාර්ය වහන්සේලා පෙන්වනවා බුද්ධ ධර්මයට අනුව සතිය නැති බව දන්නකම අසතියේ ඉන්නකොටම ඉඟියක් එන්න පටන් ගන්න එක තමයි වැදගත්. අපි සාමාන්‍යයෙන් කියනවා දානයක් දෙන්න ගියාම චේතනාවක් පහළ වෙලා ඒ චේතනාව අනුව තමයි අපි දාන වතු රැස් කළ දානයක් දෙන්නේ. ඉතින් මේ දෙකෙන් වඩා කුසලයේ සිද්ධ වෙන්න වැදගත් දේ මොකද්ද? චේතනා දානේද වස්තු දානේද කියලා අහුවොත් උගව දෙනෙක් හිතන්නේ වස්තු දාණය කියලා. බුද්ධ ශාසනයේ වටිනාදේ චේතනා දාන. දානයක් දෙන්න ආපු චේතනාව නිසායි මේ දාණය සිද්ධ වෙන නිසා චේතනාවේ වැදගත් වෙන්නේ. චේතනාම්බිකේ කම්මං වදාමි. මේ වගේ තමයි අසතියෙන් ඉන්න බව දැනෙන ගතියක් එනවා. විශේෂයෙන් මේ වෙනදලා ගෙදර ගියාට පස්සේ ගාක් වෙලාට තමයි තේරෙනවා අදිෂ්ඨාන කරගෙන ඉන්න පුළුවන් තරම් සතියෙන් ඉන්න. නමුත් ඒක පාරකට තේරෙන සතිය නෑ කියලා. ඒ දැනෙනකොට මෙන්න කම්පණය සැලෙන ගතිය තමයි අකුසලයේ කියන්නේ. ඒකට සැලෙන්නේ නැතුව මේක ස්වභාවය මේක තමයි අනාත්ම ගතිය. ඉතින් මොකද මේ සත්‍යයක් නැතුව දැනගත්තාම කියලා ආය සතිය පිළිටව ගන්න පුළුවන් නම් පමාදේන කම්පතිති සති බලං කියලා අසති වුණා සතුටුයි සති වුණා සතුටුයි. සැලෙන්නේ නැති ගතිය. මෙන්න මේ වාගේ මේ ධර්මයේ තියෙන මේ සූක්ෂම කොටස් මේ ධර්මයේ තියෙන සියුම් කොටස් කවදාකවත් යෝගාවචරයට තේරෙන්නේ නැහැ. අර වංචනික ධර්ම විශේෂම උපක්ලේශ ධර්ම හරහා ගියේ නැත්තම් එයා හිතන්නේ හැමදාම සතියෙන්ම ඉන්නව අසතිමත් වුණොත් අකුසලයක් පාප කර්මයක් කියලා හිතනවා ඇත්තටම කියනවා නම් වඩා දක්ෂ සතිය තමයි අසතිය දැනගන්නා සතිය ඒ වගේ විචිත්තේන කම්පතිටි සමාධි බල විචිත්ත කියලා කියන්නේ හිත වකිත්තක් ගලේ ගවගේ විසිරලා ගියේ. ඊමේ සුපදියක් අවිසිරලා ගියේ විසිරලා ගියේ. ඕකෙදි කම්පා වීම අපි කියන සදාචාරය කියනවා. සමාධි බලය කියලා කියන්නේ එහෙම වික්ෂිප්ත හිතක් දැක්ක කම්පා වෙන්නේ. මේක ඇති මේක තමයි ස්වභාවය මේක තමයි අනාත්ම ස්වභාවය කියලා. ඒක බාරගත්තොත් එයාට නැවත සමාධියට යන තිනීට වැඩි. ඒ නිසා ඒකට කියන සමාධි බලය කියලා. අවිද්‍යායන කම්පතිති විච්ඡ පඤ්ඤා බල. තම මෝඩෙක් බව දන්නේ එක තමයි ලොකුම ප්‍රශ්නය. එනිසා මෝඩකමක් දැක්කට කනගාටු වෙන්න දෙයක් නැහැ. මනුස්ස හිතවල ඉන්න මොඩකමයි සත්‍යා මේ ප්‍රඥාවයි දෙකම පහළ වෙන්නේ. ඒ තමන්ගේ මොඩකම දන්නවනම් ඒකත් ප්‍රඥාවක්. සර්වඥයන් සඳහන් කරගෙන ලෝකේ මිනිස්සු අතර දෙනෙක් ඉන්නවා මෝඩයා මෝඩේ බව දන්නවා ඥානවන්තයා ඥානවන්තකම දන්නවා මෝඩයා තමයි ඥානෙ කියලා හිතා ඉන්නවා ඥානවන්තෙක් කියලා හිතනවා ඥානවන්තයා තමයි මෝඩේ කියලා හිතා ඉන්නවා ඒකදී උන්වහන්සේ සඳහන් කරන ශ්‍රේෂ්ඨම එක තමයි ඥානවන්තය ඥානවන්තකම දන්නවා ඊගාට ශ්‍රේෂ්ඨ තමයි මෝඩයා මෝඩේ බව දන්නේ මෝඩෙක් තමයි ඥානවන්තයි කියලා හිතාටියොත් හොදලා හුද්ද කරන්න පුළුවන් ලෙඩක් නෙවෙයි කියන්නේ. ඒවා ඥානවන්තෙක් හිතනනම් තමයි මෝඩෙක් කියලා ඒක ඉතින් අර බල්ලගේ පස්ස පැත්තේ මී මී පොදියක් බැඳා වගේ කවදාකවත් අරක් ගන්නවා. ඒසම මෝඩකම මෝඩයා දන්නේක ලොකු ඥානයක්. අන්න ඒක තමයි අවිජ්ජායන කම්පතිටි පඤ්ඤා බලං කියලා මෙන්න මේ විදිහින් මේ ධර්මයේ තියෙන මේ අදාහ ගන්න බැරි කොටස් තේරෙන පටන් අරගන්නේ මේ භාවනා කරනකොට මතුවෙන මේ උපක්ලේශ ධර්ම හරහා ගිය කෙනා විතරයි. ඒක කවදාකවත් සුතමේ ඥාණයෙන්වත්, චින්තාමේ ඥාණයෙන්වත් ගන්න බෑ. හැබැයි මේ දෙක නැතුවත් බෑ. නිසා බණ අහන්න ඕන, ධර්ම සාකච්ඡා කරන්න ඕන කරලා හරියටම භාවනා කරන වෙලාවක මේ ආලෝක පහළ වුණාට මගේ හිත අරමුණේ කැඩිලාද? එහෙම නැත්නම් මට මේ හොඳ සතියක් තියෙනවා කියලා හිතා හිතට කල්පනාවකද මට ඉවසන්න පුළුවන් කියලා හිතා හිතයට අරමුණෙන් හිත ගිහිල්ලාද කියන එක හොයන ගතිය ඒක ආభాෂයෙන්ම පුරුදු කරන්නේ. ඉතින් මේ ප්‍රඥාවෙන් තමයි අපි සසරණ භාවයකටපත් වෙන්නේ. ඒ නිසා යම් අවස්ථාවක අපි එක ජීවිතයක එක ආත්මයක මේ උද්‍යප්පේ ඥාන මට්ටමට ඥානෙ දිනු කරගත්තොත් ඒක මං හිතන්නේ නෑ මැරිලා ගියත් ඊගාව ආත්මෙදී අපිට අමතක වෙයි. හැබැයි දැන් කාලයක බුද්ධ කාලේ සඳහන් තියෙනවා මේක දෙන්න පුළුවන් නම් අවුරුදු 13ක් 19ක් අතර කොල්ලෙකුට හරි කෙල්ලෙකුට හරි ඒක තමයි දෙන්න තියෙන ලොකුම දෑවැද්ද කියලා. අමාරුම දේත් ඒකයි. මොකද හේතුව ඒ වයස වෙනකොට භාවනාවට පෙළඹෙනවා අඩුයි. අනේ මේ ජීවිත හැඟී මතුවෙච්ච නිසා විවිධාකාර අදහස් තියෙන්නේ. නිසා මේ වයස අතර දෙන්න පුළුවන් නම් 13ත් 18ත් අතර කවදාකවත් එහෙම හැදි කිලන්දාරියෙක් ওই දැන් තියෙන මන්ත්‍රපිය පාවිච්චි කිරීම වගේ නරක දෙකට යන එකක් නෑ. ඒ වගේ මෙහිම හැදිච්ච ළමිසියක් තමයි නොගැලපෙන වල්ලබේ යාළුවෙක් තෝරගන්න එකක් නෑ කියලා කියලා තියෙනවා. යාට අඩු ගන්න මේ කල යුත්ත නොකල යුත්ත තේරෙයි කියලා. ඒ සර්වචනසේ සඳහන් කරන ජීවිතයේ තුන් යාමේ මුල් යාමේදී මේක දී ගන්න පුළුවන් නම් ඊට වැඩිය දක්ෂකමක්. මැද යාමේට ගියාම තමයි ඇත්තටම ජීවිතයේ අත්දැකීම් සහිත වෙලා 40 50 වෙනකොට තමයි මේකේ වටිනාකම තේරෙන්නේ. නමුත් කාර්ය බහුල භාවය නිසා එනිසා වගකීම් භාරය නිසා වනස්පති අවස්ථාව ඉන්න නිසා කොහොම කලාතුරකින් තමයි ඉන්නේ. නෑ හැට පිටලා හොට බිම යනකොට නම් ආ දැන් නිවන් දකින්න ඕන කියලා පැනගෙන ආවට ඒ තියෙන හේර්ම ශක්ති වැය වෙලා ඉඳුරන් ඔක්කොම බැහැරිලා එතකොට මේකට යා ගන්න බැරි වෙනවා. ඒත් හැබැයි වටිනවා ඊගාව ආත්මේ කාර්ය මේක කොට ගහ ගන්න පුළුවන්. ඒ වගේම තියෙනවා එහෙම වයසක ඇත්තෝ හරි කරනවා නම් ගෙවල් දොර ඉන්න පොඩි දරුවන්ට මොකක් හරි ආදර්ශයක් ඉතුරු වෙනවා. ඒ නිසා අපිට මේක අගින් පටන් ගන්න හරි කමන්නේ මුලට මුලට මුලට ගෙනල්ලා මේ උද්‍යප්පේ ඥාන නැත්තම් මේ ඇතිවීම නැතිවීම දෙක සිදු වෙනකොට සාම වේගෙන් සිදු වෙනකොට මේ මතුමත්tei එන්න පුළුවන් ඥාන බොහෝ විට නොමග යන්න ඉඩ තියෙනවා හරියට ගුරු උපදේශය දන්නේ නැතුව නැත්නම් හරියට ඉර ඇඳපු ටිකේ ගියේ නැත්නම් අධිකක්ෂේවරටපත් වෙනවා. අද සාමාන්‍ය පඳුරට ගැහුවත් රහතන් වහන්සේලා දෙන්නේ තුන් දෙනෙක් එළියට පයි. පොත්වල ලියලා තියෙනවා මෙන්න. සිව්පිලි සිඹියාපත් මහරතන් වහන්සේ විසින් රචනය කරන ලදී අච්චුකසන ලද්දේ ආර්යයන් වහන්සේ නමක් කියලා. ඒ ධර්මතම ඇවිල්ලා. ඉතින් මම ඔය අර ඔක්ලන් බණ කියන්න ගියාම ඒ හාමුදුරුවෝ ධර්ම සාකච්ඡා කරනකොට පස්සේ ස්වාමීන් වහන්සේ මට වැඩි හුඟක් වැඩිවා. අනේ ස්වාමීන් වහන්සේ මේ අද භාවනාව නිසා මේ ලෝකේ පුදුමාකාර කැළඹිල්ලට ඇවිල්ලා තියෙන්නේ. පුදුමාකාර විදිය මේ ගිහියත්ෝ පවා මේ අඳුර පාන්න පටන් ගන්න තියෙනවා. ඔබ වහන්සේ මොකද කියන්නේ? මං කසවාංශ මං සතුටු වෙනවා. මොකද මේ ජීවිතේ නිවන් දකින්න බෑ කියප එක දැන් ලාභෙට විකිනින වෙලාවක් ඇවිල්ලා. ඔක්කොමලා ඉතිවාසිකම් කතා කරනවා. අර ඥානෙ කියනවා මේ ඥානෙ කියනවා. ඉතින් අපේ සංස්ථාවේ හිටිය කටකාර ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේයිල ඥානාරාම ස්වාමීන් වහන්සේ ඇවිල්ලා අනේ ඒ ස්වාමීන් වහන්සේ ටිකක් සල්ලි එහෙමත් පාවිච්චි කරනවා ටිකක් ওই දේශපාලනේ ටිකක් කරනවා. ඇවිල්ලාවල ලොකු සංසි බොහොම කර කරනවා. හැම අවුරුද්දකම සලා බුලත් අතක් තියලා වඳිනවා. ලොකු සංසි කියන්නේ කාරණා කාලයයි කියනවා. කාරණා කාලයයි කියනවා. එළවලු අනේ ස්වාමීන් වහන්සේ මේ පුදුමාකාර වැඩක් නෙමෙයි මේ මිනිස්සු මේ කියන කතාවල් එන්න කෙනා මේ ධ්‍යාන ලැබලා මාර්ගඵල ලැබලා තියෙන ඔබ වහන්සේ මේ ගැන මොකද කරන්නේ? මොකද කියන්නේ කියලා. ලැබුවයි කියන හැම කෙනෙක් ගාම නෑ කියලා හිතාගන්න ඉන්නවා. එච්චරයි කියන්නේ. ලැබුව කෙනෙක් කෝ කියා පාන්ටයි. ඒ තරමට මේක දෙපැත්තක් තියෙනවා. නමුත් අපිට මේ කතා කරන්න අයිතිවාසිකමක් හෝ ඒක පිළිබඳව අධිකාරී ශක්තියක් නැහැ. අපි මේව හරහා යන්නේ නැතුව. මොකද මේක කොට ඉඳලා පීනන්න පුළුවන් පීනිල්ලක් නෙමෙයි මෙතන කියන්නේ. ගිය කෙනාට තේරෙනවා මේකේ තියෙන ගැඹුර. ඒකයි සරුවචන්ස් දේශනා කරන්නේ ගම්බීරමයි මේ ධර්මයේ ආනන්ද කවදාකවත් සැහැල්ලුයි කියලා හිතන්න එපා, ලැහිස් කියලා හිතන්න එපා. ඉතින් ඒක සඳහා ගන්න උත්සාහයත් වටිනවා. නමුත් ඒ ස්ථිරසාර ඥානයක්. ඇත්තටම මම ස්ථිරසාර කියන වචනේ වැරදි. මොකද තාමත් උද්‍යප්පේ මට්ටමේදී තියෙන්නේ තදංග නිබ්බුතියක් නැත්නම් ස්ථිරසාර එකක් නෙවෙයි. ඒක සෑහෙන දුරට පන්නරේ තියෙන තැනක් තමයි උද්‍යප්පේ ඥානය. උද්‍යප්පේ ඥානේ බලව අවස්ථාව ඊට පස්සේ තමයි භාවනාව නිසින්ින්ට ඉදිරියට යන්න පටන් ගන්නේ. එතෙන්ට යන කම්ම මාර්ගය අමාර්ගය දෙක තේරුම් අරගන්න අමාරුයි. ඒ නිසා සර්වචනසේ සඳහන් කරනවා Tamanට මේ සංසාරේ නාටකන භාවයක් සරණක් ලබා ගන්න ඕනේ නම් අනිකුත් නාටකන ධර්ම අතර පඤ්ඤමා හෝති උද්‍යත්ත උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා කියන විදිහට මේ පළවෙනි මේ විපස්සනා ඥාන ස්ථිරසාර පළවෙනි විපස්සනා ඥානය ලබා ගත්තොත් විතරක් ඒ බුදුරට තනියම භාවනා කිරීමේ ශක්තිය තියෙනවා. ඉතින් අර මේ මහජී භාවනා ක්‍රමය උගන්වනකොට ඒ ස්වාමීන් වහන්සේලා මතක් කරලා දෙනවා. සරුවචනාංශයේ ඉන්න කාලේ සරුවචනාංශයේ මේ ශාසනයේ තියෙන වටිනාකමත් නෛර්යානික භාවයත් සංසාරේ තියෙන භයානකම සලකලා කිසිම කෙනෙකුට අරියත් මාර්ග ඥානය ලබනකම් ඉසුඹලන්ට ඉඩ තියලා නැහැ. ඥාන කියලා කියන්නේ ආගාමී මාර්ග ඥානය ලැබුවත් එතනින් හති අරින්න එපා රහත් වෙලාම පසු බලන්න බයි. මොකද මේ කාලේ වල පහසුකම් තිබුණා. නමුත් දැන් එnde ende ende අපිට ඒ වගේ උත්කෘෂ්ඨ මට්ටමට නැත්තම් කෙල පැමිණීම සඳහා බලාපොරොත්තු තියන්න බෑ. ඒක නිසා මහසි භාවනා ක්‍රමේ බොහෝ විට දුරට හොයලා බලනකොට පළවෙනි මාර්ග ඥානයටයි එල්ල කරගන්න. සෝවාන් කරලා දෙන්නයි එල්ල කරගන්න. නමුත් ඒ සෝවාන් වීම පවා ගුරුවරයා හිතුවත් ශිෂ්‍යයා තුළ මේක තියෙනවයි කියලා ඒක අහම්බයක් විතරයි. ඒක හරි අමාරුයි ගුරුවරට ඉස්සර සාර කරලා කියන්න දෙන්නගේ සමவாயයෙන් තමයි කරන්නේ. ඊට පස්සේ වගකීමක් ඇවිල්ලා දෙන එහෙනම් කොයි වගේ කෙනෙක්ද කමටහන් දෙන්න සුදුසු? කමටහන් දීම සුදුසුකම මහසිසාඩෝ ඉස්සලා පටන් ගන්නකොට ලංසෝ කියලා කියන්නේ ගුරුවරයෙක් විසින් ඒ පුද්ගලයා මේ පළවෙනි මාර්ගයවත් ලැබුවා කියන මට්ටම තියෙනවා. ඊපස්සේ ඒක මං යන කාලේ වෙනකොට ඊටත් පල්ලෙහාට බෑනවා. තමන්කෝ කතා කරන ගුරුවරු මේ අඩු ගානේ තමන් උද්‍යප්පේ ඥානය සාක්ෂාත් කරගත්ත කෙනෙක් තමයි තනියෙන් භාවනා කරන්න හෝ තව කෙනෙකුට උපදෙස් දෙන්න පුළුවන් කියන මට්ටමටපත් වෙලා තියෙනවා. නමුත් අර මං කලින් කියපු සම්මසර ඥාන අවස්ථාවේදී බොහෝ දෙනා පටලවා ගන්නවා. මොකද එතෙන්දී අතීත අනාගත වශයෙන් දුවට කරුණු කාරණා පේන්න පටන් අර ගන්නවා. ඒ වගේම පළවෙනි ධානය ලැබුවා වගේ ලකුණු පහළ වෙන්න පටන් ගන්නවා. මෙතනදී පවා හුඟ දෙනෙක් අර වැරදි දැන් මම වැඩි හරි කියලා වැරදිට හිතා ගන්නවා. ඒ නිසා පොදු උපදේශය තමයි මේ මහසි භාවනාව කරනකොට හැම වෙලාවෙම Taman ළඟ යම් කිසි ඥානයක් හෝ යම් කිසි සමාධියක් ආවනම් ඒක නැවත නැවත පහළ කර ගැනීමෙන් මිස ඉස්තර කරන්න යන්න එපා. බුද්ධියට සින්න කරගන්න එපා. ඒක හරිනම් ඒක නැවත නැවතී. නැවත නැවත එනවා නම් Tamanට ඒක පිළිබඳව ශක්තියක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා කියන්න තියෙන කෙටියෙන් විතරම අවතක්සේරට ලක් කරන්න. තමන්ගේ ඥාන හැම වෙලාවෙම අවතක්සේරට ලක් කරලා නැවත නැවත උරගාලා බලන්න සතරම් බාණ්ඩයක් ගන්න ගියා නම් ඒක නැවත නැවත උරගාලා බලලා ගත්ත තරමට මොකද සල්ලි කිව්වට පස්සේ මිෂාය බාර ගන්න. දැන් මුදල් ගෙවන්න ඉස්සෙල්ලා පරීක්ෂා කරන්න. අනිත් වගේ මේ ඥානවලදී ඒ තමයි මේ සම්බන්ධ වෙන්න හදන්නේ මොන දෙයකටද කියලා ගණිතය කෙරුවට පස්සේ පස්සේ මේ හිතු කරන්න අමාරු නිසා හැම වෙලාවෙදීම අව탁සියු කරනවා. ඒක මේ නිින්දා කිරිලක් නෙවෙයි. Tamange අව탁සියු කරන්නේ මේ සඳහා තමයි අපිට මේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ. ඒ නිසා අපි අනිකුත් සෑම ලෞකික ඉගෙන ගන්නා සෑම ශක්තියක්ම මේ විපස්සනා මට්ටමේ නැත්නම් සීල සමාධි වල විපස්සනා මට්ටමේ සෑහෙන ආපසු නොයන විදිහේ ශක්තියට එනතෙක් අපි මේ හිතාගෙන ඉන්න දේවල් මේ අයිය කණු කියලා අල්ලගෙන තියෙන ඕනම දෙයක් මඩේ හිටපු කණු වගේ ඕන වෙලාවක වැටෙන්නේ මේ මට්ටමට ආවට පස්සේ නම් වැටෙන්නේ නැහැ කියලා කියන්න බෑ නමුත් මේ මනුස්සයාගේ ජීවිතයේ ඇති වෙන මේ වෙනස නිසා නැවත සකස් කරගෙන යෑමේ ශක්තියක් ඇති වෙනවා. ඒ නිසා අපි අදිස්ථාන කරගන්න ඕනේ අපි මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වඩා ගැනීම අඩුම මට්ටමේ අඩුම ලංසුවෙන් කියනවනම් අපිට මේ අවසාන නාථ කරන ධර්මයේ පඤ්ඤමා හෝති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා කියන මේ උද්‍යප්පේ ඥානෙ හෝ සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා. ඒක මේ ඉසස්ම මට්ටම නෙමෙයි පහත් මට්ටම. ඊට පස්සේ උගාක්ලාට භාවනා කියන බරපතලකම අධිකාරිය බිම කියලා භාවනා ඉබේ කරන මට්ටමට එනවා. ඒ නිසා සෑම බෞද්ධයෙක්ම බෞද්ධයක් බව තමයි බෞද්ධකම සාර්ථක වෙන්න නම් මේ මට්ටම තියෙන්න ඕනේ කියලා හිතන්න නම් බුණා නමුත් හිත කියා ගන්න අමාරු නමුත් තමන් බෞද්ධ කියලා තමන් පිළින කරනවා නම් අනේ මේ ජීවිතය ඇතුළත මේ ශාසනයේදීම අපිට මේ මූලික අවශ්‍යතාවයේ වහවහ සාක්ෂාත් කරගන්න ලැබේවා යම් කිසි කෙනෙක් යම් කිසි කෙනෙක් මේ වෙනකොටත් මේ මට්ටමට අවිල්ලා තියෙනවනම් මේක මහලොකුට තියාගන්න නැතුව ඒක නැවත භාවිත කිරීමෙන් බහුලීගත කිරීමෙන් භාවනා පරිපූර්ණියාගත කියන මට්ටමේ සාක්ෂාත් කිරීමේ මේ සත්‍යානුබෝධයට සාක්ෂාත් කරන්නට උත්සාහ කරනවා. ඒකට අමාරු නෑ නමුත් කරගන්න ඇතේ ස්ථිර වෙනසක් නෑ. පළවෙනි මාර්ගඥානෙ ළමනකම් කිසිම ස්ථිර වෙනසක් නෑ. ඕනෙම වෙලාවක නැකෙනවා. ඒ නිසා මේ ශාසනය පිළිබඳ හැඟීමක් තියෙනවනම් ශාසනය පිළිබඳ උරදී ලයිදී කටයුතු කරන කතියක් තියෙනවනම් මේ බාහිරයේ ගෙජ්ජි හොල්ලලා පොඩි දාලා ස්ථාන හදලා විවස්ථා හදලා ඒවා සේරම ළමා ගන්න. කලිත දේ එකම දේ තමන්ගේ චිත්ත සංතානය තුළ ඇති සීලය අදි සීලයක් වඩපත් කරගන්න. තීන්නා වූ චිත්ත භාවන අදිත් භාවන වඩපත් කරගන්න. ඇති ප්‍රඥාව අදි ප්‍රඥාව වඩපත් කිරීමේ අපිට මේ ශාසනය තරම් තියෙන උත්සම්ම සීවය අපිට කරලා ශාසනයෙන් අපිට ලබන තියෙන උතුම්ම සීවේ ලබා ගන්න අපේ මේ සියලු ප්‍රයත්න ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද මේ විස්තරම දේශනා මෙතන නැත කරනවා සියලු දෙනාටම සනසිමු දා වේවා අද ගොඩාක් වෙලා ආරම්භ ආහාර දේවල් දෙතේ මොනවද තියෙන්නේ? ආහාර අතර පූජා කරන්න අවශ්‍ය නැහැ. ඉතින් පස්සේ සංඝයාට පූජා වෙයි. දෙවියන් වහන්සේ. දෙවියන්. දෙවියන් වෙන්නේ. ඉටු කරපු දේවල් පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් කීයතු කළ යුතු දේවල් තියෙනවා නම් උද්‍යන්තයේ අවස්ථාවේ ලැබෙන නන්කුත් ප්‍රීති ප්‍රමෝද හැකියාවන් ලැබිලා ඊට පස්සේ ගුරු උපදේශ නැතුව සාමාන්‍යයෙන් අවුරුදු ගානකට පස්සේ ඒක උදා ගන්න බැරුව තිබිලා ඊට පස්සේ ආපහු ඒක උත්සාහ කරලා ලබා ගන්න හැකියාව තියෙනවා නේද? ඔව් හැකියාව තියෙනවා. මුලක් වෙලාට වෙන්නේ අර පළවෙනි සැරේ දැබුවට පස්සේ ඒ අර ඒ ලැබිච්ච ඥාන පිටවඳ ගන්න අදි탁ෂේරුව නිසා තා කරන හැම දෙයක්ම භාවනා කැඩෙන පැත්තට. ඒ කියන්නේ සතිය කැඩෙනවා, සමාධිය කැඩෙනවා, අධික වැඩවලට යෙදෙනවා, අනුන්ට කියලා දෙන්න යනවා, ආගේ විදිහට අකුල් හෙලා ගන්න. Tamanටම Taman බාධා කරන වැඩ ගොඩාක් කරනවා. ඉතින් ඒක කියන්න ගිය එකන ඊර්ෂ්‍යාකාරයක් කියලා හිතන්න. එයාට කිව්වොත් මේවා කරන්න එපා, මේවා කරන්න හිතන්නේම මේ මේ අපි මොනවාරි කරන්න ගියාම තමයි බාධා කරන්න එන්නේ. මොකෝ අපි කරපුවා ඊර්ෂ්‍යාද? ඇයි අපිට බැරිද? කියලා ඉතින් අර කඩාගෙන දුව. ඉතින් ඒකට අර ගුරුවරයන්ට හරි සංවේග පහළ වෙනවා. මේක නිකන් අර හොඳටම මල්වර වෙච්ච ගමන් ගෑනු ළමයෙක් පුරුෂාන්තරයකට ගියොත් ඊට පස්සේ ඒ දරුවට මොකද වෙන්නේ? ඒ නැතිනාස්ති වෙනවා. ඒකට අර ගුලක් මව්පියෝ ශෝක වෙනවා. මේ දරුවා තාම පුරුෂාන්තරයට යායුතු කරලා සිටිනවා. ඒලමගේ කැමැත්තක් තියෙනවා. පුරුෂයන්ගේ කැමැත්තක් තියෙනවා. නමුත් ඒක සભ્યත්වයට ගැලපෙනවා. ඒ වගේ ඒ වෙලාවට අර ගෙට වෙච්ච ගෑනුන්ගෙක් වගේ ආරසාව දෙනවා. ඉතින් ඒකෙදී නහයට අහන්න ටිකක්. ඉතින් ඒකට අර ඇත්තටම අතරමැද කාලේ වැඩි වෙන්න වැඩි වෙන්න හානිකර තත්ත්ව වැඩි වෙනවා. ඒක ආරසා කරන හිතියොත් මේ ගොජ දානවා. ගොජ දැම්මට මොකද හානිකර කරගන්න නැතුව දිගටම භාවනා කරගෙන යන්න පුළුවන්. ඒක නිසා මේ අබුද්ධෝත්පාද කාලවල වගේ කවදාකවත් තනියම නැගිටින්න හම්බ වෙන්නේ නැහැ. මේ වටේ මේ යන්නත් බැරි වෙයි. සමහරට ගියාට මේ ගෙවිච්ච ගමන් අර අකාලෙට ඇටි හැරෙනවා වගේ දැන් නැති නැස්සේ. ශාසනික එහෙම නෑ. ශාසනික අපි හැම වෙලාවෙම මතක තියාගන්න මේ යන්නේ මොකටවත් නෙමෙයි ලාභ සත්කාරවලට. ලාභ සත්කාර සම්මානට. ඒ නිසා ඒව ඒව පහත් කරලා නිවන නිබ්බාන ගාමී ප්‍රතිපදාවට යන්න ඒක නිවන් ලැබුණොත් මහ දෙයක් නෙමෙයි. කරන්න තියෙන අපේ ප්‍රතිපදාවයි. අපි නිසා නිතර වැඩ කරගෙන යන කියන එක ඉස්සර කරගෙන යන්න ඕනේ. එහෙම නැතුව මේ ප්‍රතිඵල බලාපොරොත්තු දුවන ගතිය ඒ කියන්නේ අද ආර්ථිකය ආව එකක් නේ. ඒකෙන් වගතුවක් වෙන්නේ. මේක ඒක පිළිලක් පිළිකාවක්. මේක මකලම දාන්න ඕනේ. මේ ගුරුම සාංශල කියන්නේ ඔබ හේතු සම්පාදනයේ උත්සුක වෙයන් නමුත් ඵල අපේක්ෂා කරන්නේ. ඒක නිකන් මනුස්ස හිතකට ගන්නම ඕන කෙනෙක් මොනවාරි කරන්නේ මීයක් හරි කරන්නේ අතලෙව ගන්නනේ. ඔක්කිනෝ කෙනෙකුතුමා කිව්වේ මොකද්ද? රටෙන් ඔබට විය යුතු දේ මිසක් උඹෙන් රටේ විය යුතු දේ කල්පනා කරොත් මට ජනාධිපතිතුමෙන් කරන්න බෑ. උඹෙන් කරන්න තියෙන යුතු ගන්න ටික කරලා හිතපම් මං කරලා දෙන්න. ඉතින් ඒකට මිනිස්සු ඒක අදහන්න එපා නැත්තම් රටකොට ගන්න බෑනේ. ඉතින් එහෙම නැතුව මේ කරන කරන දේට ආගම ප්‍රතිඵල බලාපොරොත්තු වෙන විදිය නැතුනොත් නැත්නම් හේතු සම්පාදනය කරන්න බල අපේක්ෂා වෙන්න ඉතින් නිකන් බිස්නස් එකක් විතරයි. ඒක භාවනා කියන්න බෑ. නිසා අපිට ළඟ තියෙන්නේ බල අපේක්ෂාව පැත්තකට දාන්න. හේතු සම්පාදනය 100% කරන්න ඕනේ. එතකොට ඒ තුලින්ම ප්‍රීතියක් පහල වෙනවා අපිට අපි කල යුත්තේ කරනවා ප්‍රතිපද එනවා නම් ආපු දෙයක් නැත්තම් නිකන් හිටපුදින් කියලා ඒක පේන්නේ නිකන් අතාරික දෙයක් වගේ. නමුත් ඒක ඒ කවදා හරි මේ මට්ටමට ඒක හදාගන්න අපින් කරන්න තියෙන දේ නොවලහ කරන්න. 100%ක් කරන්න. ඉන්නේ ආදෙන් නැත්තේ කියාවයි මේක නෛර්යානික සීසත් ධර්මයක වැඩ කරන්නේ අනිවාර්යයෙන් මේක ප්‍රතිඵල තියෙනවා කියලා ගන්න. ඒක ඉතින් අර මේ ඒ වගේ මේරිච්ච මිනිස්සු ඇසුරු කිරීමෙන් තමයි නැත්තම් ওই දැන් තියෙන ඉල්ලුම සැපෙම නීතියට ගිහිල්ලා අමාරුයි කියලා දෙන්නේ. ගාකේ තරුණ බාල වයස්කාර මැද වයස්කාර අතර ඕකෙන් තදින් බලපාන. එයත් උංගා බලාපෑක්ෂා වැඩි. තලචුනා වෙනකොට නම් අඩුයි. ඒකට වෙලක් වෙන තලචුනා වෙනකොට හේතු සම්පාදනයටත් ගැම්මාඩු. ආයෝජනය කරන්නත් ගැම්මාඩු. ඒ නිසා කිසිම කෙනෙකුට ලේසියක් නැහැ. කොයි කොහි වයසේ දනුවත් දුෂ්කරකම තමයි තියෙන්නේ. පස්සේ අපි දැක්ක විශේෂ ලක්ෂණ කීපයක්ම මේ මොකද්ද එකක් අර ශාස්ත්‍රීය භාවය කියන්නේ වාසේ පෙළේ නැත්නම් අටුවාවේදී කියන සඳහන් කිරීම සහ මේ ප්‍රායෝගිකත්වයේ ඒක කොහොමද ප්‍රායෝගිකත්වෙ දෙන්නේ සහ ඒ දෙකම යොදාගෙන රසිකත්වයේ මත හියුම කියන්නේ ඉතින් ඒකෙන් මේක හරි වටිනවා ස්වාමීන් දැන් උපම රූ කරලා නිකන් හරි විදග්ධ විදිහට කිව්වනම් මනස ලෑස්ති නැහැ ඒක ග්‍රහණය කරන්නේ ඒක නිසා මේ අපි ප්‍රාර්ථනා කරන උන්වහන්සේට තව තවත් මේ කුසලතා දියුණු වෙන්න කියලා මොකද ලෝකෙට උන්වහන්සේලා වගේ ජීවිතේ කොහොමද අවශ්‍ය කියලා අපි හෙටත් චුට්ටක් ඒ ගැන කතා කරමු. ඒ වගේම අපිට අවස්ථාව ලැබලා දුන්න අපේ අරුණ මහත්මිය ගැනත් අරුණ අරුණ ස්තුති පූර්වක දිනනවා. ඉතින් අනිත් පිරිස මං හිතන්නේ අපි කොහොමද වැඩි ඉතින් ඒගොල්ලොත් අපේ දුන්න මොකද කියන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය මේ හරිම සුන්දර සහ සිද්ධියන්සුලී කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නේ. ඔන්න මොකද කියන්නේ කියලා මට හරි ආසයි ආන්නේ. යා, ගෙවල් වලින් අවසර දුන්නායටත් පිටින්නේ කියලා. අද නෝන මාත් ඇවිල්ලා ඉන්නවා. අද නෝන මාත් ඇවිල්ලා ඉන්නවා. ඒකයි බය බයට කතා කරන්නේ. මොකද්ද මෑනියෝ කිව්වේ? මම අවුරුදු 7 කට ඉඳලා ආච්චි නමුත් මගේ ජීවිතේ හිතනවා අවුරුදු 22 22 ගණන් වලදී මෙහෙම නම් විතරක් දන් දීලා මුස්තාකාරේ අමුතු වඩා ඊට පස්සේ මගේ ජීවිතේ මම ගියා අවුරුදු 55 විතර මම අතර බුද්ධිනාතරන් තමයි ගායන කියනවා ඒකයි නෑ කිසිවක් නැහැ. යනවා වාස්තුලා මෙන්න උත්සාහයෙන් මේ වගේ දෙයක් ලැබුණේ ලබා දුන්නේ මේ හැම ඇත්තටම ඔබ වහන්සේ මේ කිව්වා මම අදත් කියනවා වහන්සේ මෙලොවට දීපේ නෞතුමිය ඉඳන් දෙකකට දෙතුමා ඒකාන්තයෙන් දෙවිලෝ විසිත දෙවිලෝ And one of the really best trick මේ කලා මේ අපි කුංචි ශ්‍රී ලංකාව. ඒ දහස් වලින් තමයි ජීවත් වන ප්‍රාර්ථනා. මේ විදිහට සාසස් මොකද කියන්නේ අහන්න මොකද කියන්නේ Thank you. තමයි කරන්නේ මම ඒක පස්සම කටවලම කතා කරලා දෙයක් නෑ මේ ඔය සාලේ ධම්මානන්ද හඳුරන්නේ ගොඩාක් මම ඉගෙනගෙන තියෙනවා බණ කියන මාර්ගවල තියෙන ගොඩාක් ආදරය කරන තමයි මේ ගරුසල්ලු බණහක් කිව්වේ මම ඉමාන්තේ චිත්‍රකය පරිශනාත්මකව දීපු පොතට චිත්‍රක සාහිත්‍ය සරස්වති කියන සම්මානයක් ලැබිලා තියෙනවා. මම අද ප්‍රසන්න මට තීරණය කරන්නට තියෙනවා ඔබ වහන්සේ පිළිබඳ ගොඩාක් <laughs> දෙහි දන්නේ මට සම්මානය. ඒකත් එක්ක ඒකත් එක්ක මම මේ එන ගමන් ශ්‍රියන් පිටිය ආවේ ඒක වහන්සේ කියලා කියවලා පොත් කියවලා ලබාගත දැනුමක් නම් නෙමෙයි. ඒක ඇත්තටම මේක මම පැහැදිලිව මම සාක්ෂි දරනවා මොකද කියනකොට මම දේශකේ මට ටිකක් තේරෙනවා මේ මේ කියන්නේ පොත කියවලාද නැත්නම් හිත කියවලාද මේක. අනිත් මොනෑම හෝ සත්‍යයක් තියෙනවා නම් උභාන්සිරේ ලබා දෙන. තව එක ලක්ෂ කෝටි සංඛ්‍යාත ප්‍රමාණයකින් වැඩි වෙලා වහන්සේට සංසාරයේ ඇතිකුණේ කෙලවර කරගන්න සාර්ථක වෙන්න සාර්ථක මේ මහ ප්‍රජාපති ගෝතමී සර්වචනාසේ ඉරිගේ වෙලාවේදී සර්වචනාසේ කිවිසුමක් කරනවා. ඒ කිවිසුමක් ගියාට පස්සේ මහ ප්‍රජාපති ගෝතමී يعني ඒක ඒක දරුසෙනියස නෝනට ඉතින් කුඩම්මනේ ඒක පුදුම සෙනියසින් හදලා තියෙනවා. කියලා කියනවා භාග්‍යතුන් වහන්සේ දීර්ඝාෂය වේවා කියලා කියනවා ප්‍රජාපතියේ ලාමක ප්‍රාර්ථනා කරන්න කියලා. ලාමක ප්‍රාර්ථනා කරන්න කියලා. ඊට පස්සේ කියලා දෙනවා ඔබට අවශ්‍ය නම් ਸਰවචනාංශයේ දීර්ඝාෂය වෙන්න සංඝයා සමගි වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒක තමයි ਸਰවචනාංශයේ දීර්ඝාෂය කියන්නේ භාවනා කරන පිළි සමගි වෙනවනම් ඒක තමයි මේ ওই කියන ශක්තිය. එහෙම නැතුව මේ ඔබ වහන්සේ දීර්ඝාෂය වේවා කියන එක නිකන් මේ මේ කුලියට ගන්න හදන ලයික් කරන්න බෑ. මොකද එක එකනට පුළුවන් භාවනා කරන ප්‍රති සමග වීම පිණිස යමක් කළ හැකි. ඒක තමයි සාසනය කියන්නේ. ඒක තමයි සර්වඥාසික දීර්ඝාෂය කියන්නේ. නිසා හැම එකේදීම තමන්ගේ මඩිසලෙන් ආල් මිටක් දාන්න නිසා හැම වෙලාවම අධිෂ්ඨාන කරන්න කොයි තුත්තු කුඩිය හිටියත් මොන වැඩ කෙරුවක්වත් අප්‍රමාදේ වැඩේ. නිතරම කල්පනා කරනවා මම මේ කරන වැඩේ 100ෙන්ද කෙරෙන්නේ. මම මේ කරන වැඩේ සමාධි සතියෙන්ද කෙරෙන්නේ කියලා කියනවා නම් ඒ ඉතින් සර්වඥාන්ස කරන්න තියෙන උන්වහන්සේ කියන්නේ සර්වඥාන්ස පිරිනවම් පාව බව අපි මේ විහිළුවක් කරන්න හදන නෙවෙයි. මොන ශාසනය පවතින්නේ ශාසනය පණ විරුද්ධේ වෙන්නේ ප්‍රමාදයෙන් තමයි. ඒක මට බුදුමයි මෙච්චර ඇයි යට ගියේ කියලා අපි බුද්ධාගම. මේ අප්‍රමාද කියන වචනේ මේ සතිය කියන වචනේ මෙච්චර යට ගියේ මොකද? මෙච්චර මේ සර්වඥාන්සේ උත්සලා පෙන්වන්න හදපු එක ආගම උදාවිල්ල මේක ඇති. අපිට තියෙන මේක පොඩ්ඩක් කරකවලා අප්‍රමාද විලට ගිහිල්ලා අනිකව මකන්න යන්න එපා. ධර්මයේ ආගම ආගමෙත් වල දෙකක්වත් මකන්න බෑ. ඒ අනිවාර්යයෙන්ම තියෙන සංස්කෘතික ලක්ෂණ තියෙනවා. නම් මම මේ කතා කරනවා මම කිසිම තරහක් නෑ ඒකට. මාත් පටන් ගත්තේ එතන. නමුත් මේ තිබියේ තන තියන්න අප්‍රමාද. එතකොට කෙරෙන්නේ නැති එතකොට හිතන්න එපා මම කුල්ලි මම ගෑනු කෙනෙක් මම බාලයි ඒ මොකක්වත් වැඩක් නැහැ. ඒ අප්‍රමාද කියන ධර්මයට ඕක මොකක්වත් වැඩක් නැහැ. හැම චිත්තක්ෂණයෙම ටික ටික ටික ටික වඩනවා නම් පුදුමාකාර දැනීමක් එනවා. ඒකත් ඇත්තටම කිව්වා වගේ මේ අපේ තියෙන හැකියාවල් වලින් සාසනයට අවශ්‍ය කරන දේ සාසනයෙම ගන්නවා. අපිට ඒක මේ හිත හිතා ඉන්න දෙයක්, සැලසුම් කරන දෙයක්, ඉරි ගහන්න මොකක්වත් නැහැ. සාසනය ගන්නවා ඊට පස්සේ වැඩ ගන්න ඇති. විකටම එකම කිවිසුමයි තියෙන්නේ වෙන අමාරු සමීකරණ කටපාඩම් කරන්න ඕනේ. අමාරු බණ ඉගෙන ගන්න ඕනේ. යන්න බැරි ගුරුවරයෝ හොයන්න ඕනෙත් නෑ. අප නිතරම කරන කරන වෙලාවේ ඉන්නකොට ඉබේම තමයි අරගෙන යනවා ඕන කරන දා. යෝගයෙන් සමාජ දෙන්න එක්කන අපි හරඳ නම කියලා හොලේ දෝ මම හිතනවා ඒක අපිට මම කන්න පැලෙන්න ගහනවා ඒ ඔය කෙනෙක් කෙනෙක් ගහතෝ කොයි જાතිකේ වහද්ද නැලම මම කොයි වෙලාවෙක හයිද කියලා මට ෂුවර් නෑ මම කියලා තියෙන්නේ ධම්මජීව හමුතේ කතා කරන එලිපතිල්ල කතා කරපන් කොයි වෙලාවෙක හයිද ඉස්සාර මයි ළඟ ওই කිසි කෙනෙක් එක්ක ගනුදෙනුවක් නැහැ. නේද උගහදින. ඔය ඉල්ලන එක තමයි මම මේ කියන්නේ. මම මේක 100%ක් දීලා තියෙන්නේ. දැක්කනේ. මට ඒ වෙලාවේ පව් කියලාත් හිතනවා පස්සේ අනේ මේ සෙනගින තන මම මේ මනසට දන්නා නේද කියලා. ඉතින් මොකද කරන්නේ? ඒක ඒ එළියට එන දේ. ඒක නම් එළියට එනවා. මොකක්වත් නැහැ. තන නොතන බැරිමක් නැහැ. තව එන්නේ ඉතින් තියෙනවා. <laughs> <laughs> අවිතරාට ඉදිරි තියෙනවා. නෑ මං කියේ ඒ වගේ ලොකු වැරද්ද නෙමෙයි. පොඩි දෙයක් වුණත් අපි කැමති සහන සුභාසි දැක්කනම් යන්න ඒකයි මම අදහස් කරේ. මොකද? වැරදි මං හිතන්නේ අපි පොදුවේ මං මේ මේ රට රාජ්‍ය වල හැමතැනම ඇවිදින්දි මං දැක්කේ මට වලක් කරන්න බැරි එකම දේ තමයි යෝගාවචරය අනවශ්‍ය විදිහට කතා කරන්නේ. මොන්න જાති කිරුවත් අන්ත කරන්නේ. ඒක තමයි ඉතින් පශ්චාත්තාප වෙලා තියෙන්නේ. කොච්චර කෙරුවක්වත් දෙන්න දෙනක සිතා කතා කරගෙන දකින්නකොට මට හිතෙන්නේ මම කවදා හදන්නද? පහ වෙලා වගේ ඉන්න. ඕනේ නැහැ. පයිරු පාදානයක් ඕනෙම නැහැ. මයිත් එක්කත් ඕන. එච්චර. නිකන් දැක්කට පස්සේ තරහ වෙලා ඉන්න වගේ ඉන්න එකයි තියෙන්නේ. ඒක ඒක අනික් මිනිස්සුන් නම් අප්සෙට් තමයි. නමුත් භාවනා කරන කෙනෙකුට තේරෙනවා අඩු ගන්න මේ මානසික නිතරම අදිෂ්ඨානයක දැන් ගත කරන්නේ. නිකන් අල්ලාප සල්ලාප සහැල්ලු ජීවිතයක් නෑ. ඒ කියන්නේ මං කැමති නෑ මූණ අට කරගෙන නිකන් මේ මෙයා කරන්නේ ඉන්න. නමුත් Taman එක Taman ඉන්න. එහම පුදුම ප්‍රාණවත් ගතියක් තියෙන තමයි නිතරම තමයි කාටද ඇහුවොත් මොනවාරි උදව්වක් කරන එක වෙනම දෙයක්. ඔය කිසි විදිහකට කතා සංවාපයක් ආරම්භ කරන්න. ආරම්භ කෙරුවොත් ඔක්කොටම වාක්‍යයක්. ඔක්කොටම වාක්‍යයක්. කවුරුද ආරම්භ කරලා කරන්නේ දැන් අපි ඒකට ගෙටින් උත්තර දීලා අයින් වෙනවා. මොකද කතා සංවාපයක් කතා පාබතන් කියලා කියන්නේ මාතෘකාව පටන් ගන්න එක. පටන් ගත්තොත් සේරටම වාක්‍යයක්. කොහෙට කියලා කරවිද කියන්නේ කතාව කියවපස්සේ සීමාවක් නැහැ. එච්චරමයි යෝගාවචරයේ තියෙන අදි තියෙන කියන්න තියෙන කාරණාව මුඛද්්වාරේ සචිද්්වාරේමයි දෝෂේ. අනිත් ඒවා ඇත්තටම මේ ගන්න ප්‍රයත්න කරන සතුට වෙනවා. මේක නම් දුෂ්මයිත් අඩුපාඩුකම් කියන මොකද හේතුව මම නිතරම විහිළුවට කැමති නිතරම සැහැල්ලුවෙන් කතා කරනවා. නමුත් ඒකෙන් නිසා දන්නේ මොකද මම දැනගෙන පණිතරමින්ද දේශාංගේ බොහෝම ප්‍රතිමිතව කතා කරන්නේ ඒ ওই දෝෂේ තියෙනවා. යෝගාචර දකපුවම නිකන් එක එකන එක එකන නිකන් මේ සුවද වෙන්න මේ ජාත්‍යන්තර එක එක ආපු කට්ටියනේ අන් දැනන් දුඟම් කරන්න තමයි එතකොට අර මේ නිකන් හැල්ලු වීමක් පොඩි හැල්ලු වීමක් ඒක මේ පිළියම් කරගන්න බෑ මම හැම හැම රිට්‍රීට් එකකම යනකොට පටන් ගන්නකොට කියලා පටන් අර ගන්නවා ගුරු ගෞරවය වශයෙන් හෝ බුද්ධ ගෞරවය වශයෙන් හෝ ධර්ම ගෞරවය වශයෙන් මයින්ඩ් යෝන් බිස්නස් කවුරුත් එක්ක කතාවක් නැතුව ඉන්න හරියම අර මේ එකම ගමෙන් එකම තැනින් ආවොත් ඕක තව වැඩි. ගමේ යාළුකම් ගමේ තොටේදිත් පවත්වන. දුආතන දැන් ගියාට උනත් ඒක පවත්වන්නේ මේ රිට්‍රීට් එකේ ඉන්නා වගේම නිතරම මේ කල්පනා කරලා බලන කොච්චර ශක්තියක තියෙනවද කියලා කතා කරනකොට. කතා කරුවොත් හිස්මල්ල වගේ. ඔක්කොම නිකන් සෝදපාලුවට ලක් කරනවා. අම්මා අම්මා යපියම වෙන්නේ සම්මාදයට ශාසනයට උදාසනයක් කරන්න ශක්තිය දැනෙන්නේ මෙවනම් ඇති වැඩක් ඇති කතාවක් නෙවෙයි. මේ වෙන මොනවාරි කතා කරන්න දෙයක් නැත්නම් මෙතන ඉතින් නතර කරලා මේව මම අහලා තියෙනවා අනන්ත අප්‍රමාණ ගණක් අහලා හැමදාම නෑ මම ඉවසුවා නේ ගොඩක් ඒක මම ඉවසුවා ඈ එක මග වෙන්නේ දින්නේ පොඩි පොඩි එකක් ඒ නිසා අපි දෙවියන් දෙපින් දීමේ ඥාතීන් දෙපින් පැමිණ වීමේ සතුටු වෙන්න මේ මේ වැඩේ කිසියම් තැනක ජීවපත බාධාවක් හෝ ලෙඩක් දුකක් හෝ වෙන අතුරු ආන්තරාවක් මොනක්වත් නැතු මේක උණයි කියලා කියන්නේ පොඩි ආශ්චර්යයක් නෙවෙයි. එවැනි වැඩ කෙරෙන්නේ පැහැදිලිවම අපිට වැඩිය උඩ ඉඳලා බලාගෙන මේවා උදව් උපකාර කරන මේ සත්පුරුෂ බලමණ්ඩල වල ශක්තිය නිසා. ඉතින් අපි ඇත්ත අපෙන් ආපහු මේ වෙන ආව සත්කාර බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි කරන පින් තමයි අපිට බෙදා හදා ගන්න දෙන්නේ නිසා අපිට දෙන්න යමක් තියෙනවා කියලා මට හිතෙනවා. එවැනි අපිට උදව් කරන යම් කිසි පේන්න පේන බලමණ්ඩල තියෙනවා. ඒත්තන අපි සාදර හිතින් ආරාධනා කරමු. අපිට මේ දක්වපු අනුග්‍රහය දිගටම සාදරයට පවත්වන්න. ඒ වගේම තම තමන් ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් ඒත්තන්ටත් කිසිසේ කරදරයක් නැතුව ය아가න්න මේ ශක්තිය ලැබේවා. ඒ වගේම අපිට අනුව වැඩි දෙමව්පියෝ ගුරුවරු බන්දු මිත්‍රාදී යම් පිරිසක් ඉන්නවනම් ඉන්න ඕන තැනක ඉඳලා බැලුවොත් මට එකක් කිය හැකි. ඒ අත්ෝ හිතුවට වැඩි හොඳ වැඩ හොඳ තැනක අපි ඉන්නේ කියලා සතුටු වෙනවා. අපි අම්මලා තාත්තලා හොඳ දැකලා සතුටු වෙන්නේ නැති අපිට කරගන්න බැරි ජාති පින්කම් මේ පොඩි උන් කරගන්නවා. ඒ දිගටම ගෙනියන්නේ. ඒ වගේම තමයි අපිත් ප්‍රාර්ථනා කරන්න ඕනේ. පඬිතේ කතා පුරුෂේ කල්යාණ මිත්‍ර නොවන කෙනෙක් ඇහැටවත් දකින්න නොලැබේවා කියලා. විගතෝම කල්යාණ මිත්‍ර ආශ්‍රේ සත්පුරුෂ සංසේවනය අපිට ලැබිලා මේ කරගෙන යන වැඩ සාර්ථක වෙලා සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාණයෙන් මේ කටයුතු කරගන්න ලැබේවා. කියන්න වෙන්න තියෙන මාර්ග බාධක වෝදුරු තියෙනවනම් මේ උදාාර කුසල ශක්තියම දුරුවන් වෙලා අපිට මේ ගමනේ නිසින්ින්දී ආගන්තුක වේවා කියලා පාදස්.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 ඒක. කියන්නේ මොන ඔක්කොනේ ඉතින් කියන්න ඕන කියන්න දෙන්න වා අනීක සුඛ විහරණ ගීත කිත්තේ අත්වා සම්භාවන් අදිචිත්ත යෝගෝ ධම්මේන විස්සමනෝද ධම්මීවෝ ඒවෝ වරක්මස්සාව යුක්ත දීරෝ නිබ්බාන මග්ගචරි සේවිත වූ විච්ඡිත්තෝ අග්ගාය සීල පඤ්ඤා මේ යුක්තෝ ධම්මානුගම්ම පටිපක්ඛිරාති මන්තෝ අන්දාමි ධම්ම ජීවෝ වයෝ හිතක්ඛෝ සාදු සාදු සා ද යන්නේ ඉන්ටෝනේ අංග පින්ගෙන් හරි වෙන්නේ නැහැ කිව්වා බයිනවා. ඕකෙන් ඇදලා තියෙන බයින් එක තමයි කියන්නේ අපි හෙටපුදී ලොකු සායනන් සම්බේද බලාපොරොත්තු වෙන අටක විතර දාන පස්සේ <laughs> ඊට පස්සේ තමයි විසුරියාන සිද්ධ වෙන්නේ. ඈ? ඔව් ඒ වෙනකන් සාමාන්‍ය විදිහට යනවා අටට විතර මම හිතන්නේ ලොකු සායනන්. හතරට ඉන්න ඕනේ. කතා කරන්නේ. එන අටට ඒ කියන්නේ මේ උදේ දානේ ආයාමයට අපි හත අට ඒ පත් පිළිවෙත් තියෙන ඉවර කරලා අටට යනවා ලොකු සායනන් හම්බෙන්න. උඹලා කතා කරලා ඇත්තටම ස්තුති කරලා ඉවර කරන්න බෑ සාමාන්‍යයෙන් මේ දීපු අවස්ථාව. ඉතින් බොහොම ලේසියෙන් තමයි ගණන් ගන්න. අපි විතරක් පුතින් කියලා වන්දනා කරලා ඉස්සිරි කරලා යන්නේ කියලා. ඒක තමයි ඔක්කොමලා එකතු මේ අප්‍රමාදයේ වඩනවනම් කල්යාණ මිත්‍ර ආශ්‍රය නැවත නැවත ලැබෙයි. ඒක නැතුව මේ එක්කෙනෙකුගේ ප්‍රාර්ථනාවකින් කරන්න බෑ. වේම උණු වෙලා එනවා ඒ වෙලාවට එනවා මේ තම තමන්ගේ යුතුයකම් ටික ඉෂ්ට කරනවා මම මොකද අර චිත්තක කිව්ව ඔක්කොම නෑදෑය ටික ඕනනම් හරි ගැසලා දෙයක් දෙයක් හරි ගැසලා දෙන්න කියලා කරන්න මන් දන්නේ ඒ වගේ නේද වෙයිද නැද්ද කියලා හොඳයි අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙචේ අතෝ නිබ්බාන සම්පatti හිමිනාති සමිජ්ජතු සම්බවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුක්ඛලං කුද්ධේන දයාලං බුද්ධ පුත්‍රං නමමහ සාරිපුත්තාදි සේවානං ආගතං සතිපාතිය සද්ධා සීලං ගුණා වාසං බදන්තං අලසං සුදාස්සං